අවසරයි ගරු කටයුතු ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සිටුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ධම්මා කතමේ द्वे ධම්මා භාවේ තබ්බාති සමතෝච විපස්සනා ചാති තී අවසරයි ගරු කටයුතු ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්තු ස්වාමින් වහන්සේ අපිට උගන්වන දෙකේ චක්‍රේ දෙකේ ධර්ම කරුණු උගන්වන පාඩමක් වගේ ඉතරයින් තියාගත්තේ මේක දසුත්තර සූත්‍රයේ මහා සාරිපුත්තු ස්වාමින් වහන්සේ අපේ භාවනා ජීවිතයකට නැත්නම් මේ ශාසනයකින් මෙලෝ වශයෙන් ditta ධම්මික වශයෙන් ප්‍රෝජන ගන්න ගියාම දත යුතු කරුණු ගොනු කරන අවස්ථාවක්. ඒක සාරිපුත්‍ර සෝංශ ප්‍රකාශ කරන්නේ මේ කරුණු නිකන් හුදු ගුණයක් සඳහා මූලධර්ම දැනුමක් සඳහා දාර්ශනික විග්‍රහයක් සඳහා නෙවෙයි ඒ සබ්බගන් කාන්ත ප්‍රමෝචනං සියලු තමන්ගේ තියෙන මේ ජීවිතයේ තියෙන ගැටලු ස්ථාන දුරු කරන්නත් නිබ්බාණපත්තිය කියන නිවනට ලංවීමක් කියන දික්ත ධම්ම වශයෙන්ම ප්‍රයෝජනවත් වෙන හැටියට. ඒ නිසා කරුණුත් වැදගත්. ඒ කරුණු પરම්පරාව ගොනු කරලා තියෙන විදියත් වැදගත්. ඉතින් මේ විදියට දෙකේ කරුණු 10ක් මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන්සේ පෙළගස්සලා පෙන්නනවා. අපි මීට කලින් වැඩමුළුවලදී එකේ කාරණා 10 සමාප්ත කර නිසා මේ වැඩමුළුවට අපි දෙකේ කාරණා ටික ඉස්සරහින් තියාගත්තා. ඊයේ අපි සාකච්ඡා කළේ මතක් කිරීමක් සඳහාත් පළවෙනිම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරන කතමේ ද්වේ ධම්මා බහුකාරා කියන විදිහට අපි මේ ගත කරන සාංශාරික ජීවිතයේ අපිට වැඩියෙන්ම උදව් උපකාර කරන ධර්ම දෙක මොකක්දයි කියලා කවුරු හරි ඇහුවොත් සාසනික වශයෙන් දෙන්න තියෙන මූලධර්ම උත්තරේත් ප්‍රායෝගික උත්තරේ. ඉතින් ප්‍රශ්නේ අහන්නත් අපි ඇත්තටම දන්නේ නැහැ. අපි මේ කරගෙන යන ජීවිතේ අපිට නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපට මේ බහුකාර්ය ධර්මයේ මොකක්ද කියලා අහන්න උත්තර දෙන්න අපිට ගොඩාක් සංවිධානයේ ඉන්නවා. අපිට දන්නේ ප්‍රශ්නේ අහන්නවත්. ඒ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපි වෙනින් ප්‍රශ්නේ අහලා උන්වහන්සේම සාරවත්යන් වහන්සේගේ ඉගෙනගත්ත කාරණා ඉදිරිපත් කළා. මතක් කරනවා සතිච්ච සම්පජාඤ්ඤච කියලා. සිහිය එළඹ සිටි සිහිය සහ නුවණ මේ දෙක එකතු වෙච්චාම සිහි නුවණ කියලා කියනවා. ඉන් දේශනාවේ સમાપ્ત වෙනකොට අපි මේ සති සම්පජාඤ්ඤය කියන එක භාවනා කරන කෙනෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට උදාහරණයක් වශයෙන් පරියංක භාවනාව ගත්තොත් අපි වාඩි වෙලා ඒ තඳාම ශීලයක පිළිහිටලා කයත් පිරිසුදු කරගෙන ඒ සුදුසු ස්ථානයකට ගිහිල්ලා සුදුසු ඒ වගේ සිල්වත් පිරිසක් වට කරගෙන අපි සුදුසු ආසනයක වාඩි වෙලා එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රය අපි කටපාඩම් කරලා තියෙන විදිහට අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිචීදති පල්ලංකම් කියලා ඒ ඉඳගත් හිටිය ඉරියව්වට එළඹ වාසය කර නැත්නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක ඉඳගෙන ඉන්න එකට එළඹ වාසය කරනවා සතිය පිහිටුවනවා අප්‍රමාද වෙනවා වර්තමාන වශයෙන් ඒක අත්විඳිනවා එතකොට මේ ඉරියව්ව අඛණ්ඩව පවතින තාක්කල් ඒ ඉරියව්වේ මම දැන් මෙතන ඉන්නවා කියන මේ උපමාන ටික හරියන තාක්කල් අපි කියනවා අපේ සති ධාරාව අඛණ්ඩව පවතිනවා කියලා ඉතින් යම් වෙලාවක අපි හිතමු ඔන්න ඉඳගෙන ඉන්නකොට වේදනාවක් ආවා. එතකොට අපි දන්නවා අපි අපේක්ෂා කරපු විදිහට ඒ චිත්ත වීතියෙන් හිත පිට පැන්නා. ඔන්න එතකොට සද්දයක් ඇවිල්ලා කලබලයක් වෙනවා. එතකොට අපි දන්නවා ආයශරයක් අපි අර ඉඳගෙන ඉන්න ඉරියව්වට ගන්න ඕනේ. එහෙම නැත්නම් වේදනාවක් එනවා. එතකොට අපි ආයෙ ඉරියව්වට ගන්නවා. ඉතින් මොන මොන විදියෙන් හරි අර ඉඳගෙන ඉන්න ඉරියව්ව අපි ඉස්සරහින් තියාගෙන අරමුණක් කරගෙන ආලම්බණයක් කරගෙන සතිය පවත්වනවා. ඒ ඉරියව්වේ ඉන්නකොට හිටිය බවට හරි ගිය බවට ලකුණක් තමයි ඒ ඉරියව්වේ ඇතුලේ සිද්ධ වෙන වැඩ ටික පේන්න පටන් ගන්නවා. ඉරියව්වේ නැත්නම් පිටවෙව පේන. ඉරියව්වේ ඉන්නවනම් කයට හිත පිහිටනවා, ආධ්‍යාත්මයේ හිත පිහිටනවා. එතකොට ਸਰුවචනාංශය අපට කියලා දෙනවා ਸਰුවචනාංශගේ දීර්ඝ පරිශ්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටහෙන්න කොයි කෙනාටත් පොදු කොතනදි දැක ගන්න පුළුවන් නොමිලේ ලැබෙන කමටහන තමයි මේ හුස්ම ගන්න එක. මේ ප්‍රාණීය කියන එකත් භවයේ කියන එකත් පැවැත්ම කියන එකත් අන්තිම ලන්සෝට බැස්සුවොත් ඒකට කියන්නේ ආස්වාද ප්‍රසවාසකේ. ඒකට සර්වඥාන්සේගේ වචනයෙන් කියනවා නම් කාය සංඛාර කියලා සඳහන් කරනවා. මේ ඔක්කොම සිල්ලම් කරන්නේ අපි කයේ හුස්ම ටික තියෙනකම්. ඒ නිසා කොයි වැඩෙත් හුස්මට අතිරේකයි හුස්ම තමයි අත්‍යන්ත කාරණාව කෙනෙක් ජීවත් වෙන බවට. ඒ නිසා කයට හිත ගත්තොත් වෙන දේවල් නොපෙනෙනව නෙවෙයි. ඒ කොයි දෙයකටත් යටින් අඛණ්ඩව ඒ කිසිම දෙයකින් හැලහැප්පීමකින් තොරව හුස්ම ටික පවතිනවා. අපිට කේන්ති ගියත් ආසාවක් ආවත් වේදනාවක් ආවත් සද්දයක් ආවුනත් හිතවිල්ලක් ආවත් අම්මා මැරුණත් ගෙට ගිනි ගත්තත් දරුවා මැරුණත් හුස්ම ගන්නවා. ඒ නිසා කයට හිත ගිය බවට ලකුණක් තමයි හුස්මේ. ඉතින් කයේ හිත තියෙන්න පුළුවන් නැත්නම් හුස්මේ හිත තියෙනවා නම් අපි කියනවා අන්න ආනාපාන සතිය කියලා. නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියෙනවා නම් ඊට වඩා ලොකුවට මාතෘකාව කියනවා කායගත සති. කය අනුගිය සිහිය. මේකට සිංහල හෙළු භාෂාවේ ලිව්වේ කාගියාසි කියලා. මේකට කියනවා සතිය කියලා. ඉතින් නමුත් ওই භාවනා කරන පිරිස දන්නවා අපි හිතුවට අපේ හිත ගෙනල්ලා මේ ආරක්ෂක ස්ථානේ තිබ්බට බුදුහාමතුරු යෝජනා කරපු තැන තිබ්බට ලාහට ගෙම්බෙකුතු කරන්නා වගේ මේකට හිත තිබ්බ ගමන් පිටපයි. මේක නිතරම හිත පිටව ගන්න පුළුවන් වටිනා අරමුණක්. අපිට මොන කරදරයක් ආවත් මේ කයේ හිත පවත්නවා ආස්වාස් ප්‍රසවාසී තියනවා කියන එක වළක්වන්න බැරි දෙයක්. නැවතේ පවත්වන්න බෑ. බැරි මොකද මේ කාරණා කීපයක්ම තියෙනවා. භාවනා වශයෙන් බලනකොට තියෙන්නේ මේ කයේ කෙලස් නැහැ. අපි හිත නිතරම කෙලස් තියෙන දිහාට දුවනවා. කෙලස් තියෙනවා අතීතේ අනාගතේ. කෙලස් තියෙනවා අරය මෙයාගාව. කෙලස් තියෙනවා අතන මෙතන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කෙලස් සාගරේ මැද පුංචි දූපතක් හදලා පෙන්නනවා. බලට කෙලස් නැතුව ජීවත් වෙන්න ඕන වර්තමාන වශයෙන්ම මේ කයට හිත තියන්න ඒක ලෝකේ තියෙන ලොකුම පිංකම ලොකුම භාවනාව බුදුවරු බුදු වෙන භාවනාව තියලා බලන්න අපේ හිතේ කොච්චර සදාචාර සම්පන්නයි කියලා කිව්වත් අසමජ්ජාති හිත. කඩප්පුළු නොකාමන දහවදුර පට්ට බඳුරු හිතක් තියෙන ඕකේ ඉන්නෙම නැහැ. ඉතින් එතකොට අපිට කියන අපි මොකද කරන්නේ මට මේ ඉන්න බැරි කවුරු හරි කැස්ස නිසා එහෙම නැත්නම් වැස්ස නිසා එහෙම නැත්නම් අරක නිසා මේක නිසායි කියලා ඉතින් අපි දහසකුත් එකක් නිදහසට කරුණු හොයනවා නමුත් හොඳට භාවනා කරපු කෙනෙක් දන්නවා ඒ ආනාපානට හෝ කයට හිත තියාන කියලා හොඳට හිත පිහිටියොත් එහෙම එන ගැහුවත් තේරෙන්නේ නැහැ. ඒක ඒ වෙන අතර බලනල්ලේ තමයි අපි මේ යෝගාවචරය කියන මනුස්සයා දකින්නේ. යා මේ අදහස ගත්තට ක්‍රියාවත් කරන්න බොහොම කල් යනවනේ. ඉතින් මේ ප්‍රයත්න ඉතින් බොහොම අහිංසකව අපි තන වඩාගෙන යනවා. එහෙම කරනකොට මේ අතුරු මේ කය පවත්නකොට එන අතුරු අරමුණු රාශිය ආධුනික යෝගාවචරයා ඉද්දිච්ච තුවාලයක් වගේ වනමුකේ පාදුකට පස්සේ රිදෙනා වැඩි වගේ gedara dora ඉන්නවට වැඩිය තීරුම් අර ගන්නවා මෙතන ඉන්නකොට කය පවත් ගන්නවා කවදාවත් නැති වේදනාවක් එනවා කවදාකවත් නැති විදියට මේ පුංචි ශබ්ද බව කරදර කරනවා කවදාකවත් නැති විදියට හිතවිලි හොල්මන් කරනවා ඉතින් මේ යෝගාවචරයාගේ තියෙන දුර්ලකම තමයි ඒක පුද්ගලිකකරණය කරන එක මේක කාගේත් හැටි ඉතින් අපි හිතමු මෙහෙම ධර්ම සාකච්ඡා කරමින් බණ ආසමින් සති සක්මන් භාවනා කරමින් පරියංග භාවනා කරමින් ගත කරනකොට ওই සතිය කියනක කොහොම හරි අපි රංකිරි කටකා ගත්තයි කියලා දීරුම් ගත්තයි කියලා ඊට පස්සේ ඔන්න අපි අරමුණ දිගේ හිත පාත් ගන්න සූර වෙනවා එක හුස්ම රැල්ලක් හුස්ම රැලි දෙකක් තුනක් හතරක් එතන සක්මන් වාර හතයි හතයි කියලා බබෙක් කැවිදිනකොට වගේ එක වමක් දකුණක් දෙකක් තුනක් මේ කැඩෙන්නේ නැතුව ඇල හැප්පෙන්නේ නැතුව සතිය පාත්තන්න පුළුවන් වෙච්චාම ඔන්න අපට අර වැඩමුළුවකට දාපු කාලේ වටිනාකම තේරෙන්න පටන් ගන්නවා මේක හැප්පිලා හැප්පිලා වැරදිලා වැරදිලා ක්‍රමසාවිදි හොයාගෙන යන්තම් මේක වත ගහ ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ ලැබෙනකොට ඒ අතුරු ආන්තරා කරදර එනවා කියන එක යෝගාවචරය හිතනවා ගිහි ගියත අරපුවාම එක නැති වෙයි කියලා. යෝගාවචරය හිතනවා භාවනා මධ්‍යස්ථාන ගියාම එක නැති වෙයි කියලා. යෝගාවචරය හිතනවා මේ ගුරුවරු ගාවේ ඉන්ද්‍රජාලයක් ඇති අපි එතන ගියාම හිතට කරදර එන එක නතර වෙයි කියලා. භාවනා කරපු කට්ටිය දන්නවා gedara dore ඉන්නවටත් වඩා මේ භාවනා කරන්න ගියාම මේ පුංචි පුංචි දේවල් වලින් කරදර වැඩි. ඉතින් කවදා හරි අපිට පුළුවන් වෙයිද අඩු ගානේ මූලධර්ම වශයෙන් දැනගන්න ඒ භාවනා කර කර ආනපානි කර කර වාඩි වෙලා ඉන්නකොට ඔන්න කැස්සක් ආවා. ඒක වෙන කෙනෙක් කැස්සා. ඉතින් ඒ කැස්ස නිසා අපේ හිත මේ එලිපත් ඉන්න බලලා වගේ පිටපයින්ට හද බලන ඉන්න හිත එකපාරම කැස්ස නිදහසට කාරණාවක් කරගෙන පිට ගිහිල්ලා ඉතින් ඒක දිගේ එක්කෝයි මනුස්සයට බනිනවා. එහෙම නැත්නම් මේ කැස්ස ආවේ වැස්ස නිසායි කියලා හිතනවා. එහෙම නැත්නම් මේ මොන මොන හරි කේකෙන් කල්වට අරන් කතා කරනවා. කොහොම ඉන්නකොට අපි හිතුවොත් අපි තලකා බැලුවොත් මේ මිනිස්යාට දැන් තේරෙනවා මම මෙතෙන්ට ආවේ සිල් ගත්තේ සුතුරු දියඳ ගත්තේ බාහන මැදයන්ට ආවේ කැස ගැන කතා කරන්න නෙවෙයි. මේ කැස වැස නිසා එන එක වෙනම කතාවක්. උඹට පුළුවන් නම් ආය ආනාපාන ඵලයන් කියලා. අර කැස්සේ ඉඳලා ආය ආනාපානයට ආවට පස්සේ මේකදී ඇත්තටම ටිකක් කල් භාවනා කරපු කෙනෙක්ගේ පිළිබඳ කතාවක්. ආවට පස්සේ යාට තේරුණොත් කැස්සට ගිහිල්ලා ආවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ආයෙත් ඉන්න ඉරියව බලන්න පුළුවන්. ආයෙසරයක් අද භාවනාව පටන් ගත්ත කෙනෙක් වගේ ආධුනිකයෙක් වගේ මට හුස්ම රැල්ල බලන්න පුළුවන් කියලා. මේක මේ වගේ බාධා දෙක තුනක් වෙද්දී යෝගාවචරයට දවසක හිතන්න මෙන්න මෙහෙම වார்த்தාවක් ලියන්න පුළුවන් වෙනවා. මම වාඩි වුණා. මම ආසනේ බැලුවා. ඒ ආසනේ වාඩිලා ඉනකොට මට මේ යටි පහටිය පොළවේ වදිනවා. තද වෙච්ච ගතිය තේරුණා. මම ඒකෙම ඉන්නකොට ඔන්න ඇතුලේ හුස්ම රැල්ල පෙනුණා. ආශ්වාස වේලාවේදී මට නාසිකාග්‍රේක වැටෙනවා තේරෙනවා. ප්‍රශ්වාස වේලාවේදී ඒ නාසිකාග්‍රේ හෝ එතන කිට්ටු තැනක හෝ වදිනවා. ආශ්වාස මට සීතලට වැටෙනවා. ප්‍රශ්වාසය මට උණුසුමට වැටෙනවා කියලා මේ මෙව්වා කියන්න එපා. හෙට මම මේ කියන්නේ නිකන් නිදර්ශනයක් විතරයි. නැත්තම් හෙට කෝලයක් ගන්න ওই ටික ලියලා පෙන්නයි මට. ඕකට නෙවෙයි මම කියන්නේ. මෙහෙම ඉන්නකොට මට කැස්සක් ඇහුණා. ඇහෙනකොට මගේ හිත පිට ගියා. හිත පිට ගිහිල්ලා මම මෙන්න මෙහෙම වැල්වට ආරං කර කර ඉන්නකොට මගේ හිත නැවත අරමුණට ගේන එක තමයි මගේ භාවනාවේ යුතුයකම. අනුග්‍රහය. ඒ නිසා මට පුළුවන් වුණා නැවතත් ඉන්න ඉරියව්වට හෝ ආස්වාස් ප්‍රසවාස් ගෙනාවට පස්සේ ආස්වාස් ප්‍රසවාසි මට නැවතත් මෙන්න මේ විදිහට විස්තර වශයෙන් පේනවා කියලා මේ කැස්සට ඉස්සරලත් මට සතිය තිබුණා කැස්සෙන් පස්සෙත් මට සතිය තිබුණා කියන එක වාර්තා කරන්න පුළුවන් වුණා නම් ඒක භාවනා ජීවිතේ වැඩි වියපත් වීමක් කියලා මම කියනවා. මොකද කැස්සෙන් බාධා වෙන්නේ නැතෝ කියන එක නෙවෙයි. බාධායෙන් පස්සේ කලියුත් දැන් Taman දාන්න. ආපහු ගෙනාවා. එතකොට යෝගාවචරය නැගිට්ටවල මං අහනවා. දැන් Taman මේ කියන්නේ බාධාවට ඉස්සලක් සතිය. බාධාවෙන් පස්සේ සතිය. ඒක Tamanට හොඳට පැහැදිලියි. ඉතින් මේ යෝගාවචරයට වික්ත ප්‍රතිඵල සහිතව කියන්න පුළුවන් ඔහු ඒක එහෙමයි කියලා. අන්න මේ බාධාවක් ආවට තිබුණු සතිය කඩිලා හෝ නොකැඩී හෝ නැවත පිහිටවන්න පුළුවන් වීමට කියන සම්පජඤ්ඤය කියලා. අරමුණු මාරු වුණාට සතිය හැල හැප්පුණාට කැඩිලා නැහැ. සතියට ස්ථිර හානියක් වෙලා නැහැ. ආපහු එන්න පුළුවන් නම් මෙයා දවසක මේ යෝගාවචරයට කමටහනක් දෙන්න පුළුවන්. ආනාපානෙදලා සද්දෙට කැඩුනට පස්සේ සද්දෙට වෛර කරන්නත් එපා වැස්සට හේතු හොයන්නත් එපා කැසට හේතු හොයන්නත් එපා කැස්සේ සතිය පිහිටවන්න දැන් ආනාපානෙ නෙවෙයි අරවුණු මාරු වෙලා මේ කැස්සේ ඉන්නෝ කැස්සේ සද්දේ හෝ Tamange උගුර කහන ගතියෝ සතිය පිහිටවනකොට ඒක ටිකේ ගිහිල්ල ඉවරලා ආපහු ආස්වාද ප්‍රසවාසයට ආව දැන් කැස්සේ ස්වභාව කියන්න පුළුවන් තත්යක් එනවයි කියලා Tamanට කැස්සක් එනවනම් Tamanට කිය တဲ့ මගේ උගුරේ මේ මේ විදිහට කිචි කැවෙන ගතියක් ආවා. එහෙනම් මම දන්නේම නැතුව ඒක පාරට ගැස්සිලා සද්දයක් ආවා. එහෙම නැත්නම් කවුරු හරි කැස්සා. එතකොට මගේ ආශ්වාස ප්‍රශ්වාසයේ නාසිකාග්‍රේ තිබුණ හිත එක පාරට සෝත ප්‍රසාදයට ගියා. එතකොට සෝතේට ඇහිච්ච මේ සද්ද නිසා මම මේක වමෙන් දාවේ දකුණින් දාවේ කියලා බැලුවා. බලනකොට මට තේරෙනවා මම මේ අරමුණ වෙනස් වෙනවා. කාය ප්‍රසාදේ නෙවෙයි ඉන්නේ දැන් සෝත ප්‍රසාදේ කියලා. ඊට පස්සේ මම ආයශරයක් ආනම්බරණට ආවයි කියලා කවදා හෝ මේ යෝගාවචරයට මේ බාධාකරන ඉදිරිපත් වෙච්ච කාරණාවේ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග කියන්න පුළුවන් තරමටම මෙයා දියුණු වුණා නම් එයාට තේරෙනවා අරමුණු මාරුණාට සතිය කැඩෙන්නේ නැහැ කැඩිය යුතුයම නැහැ ඊට පස්සේ යෝගාවචරය සක්මන් කරනකොටත් පරියංක භාවනා කරනකොටත්, ඉදිරියෙන් දා ගෙදර දොරේ කටයුතු කරනකොටත් එයා දන්නවා අර අරමුණ මොකද්ද කියලා. නමුත් අපිට ඉතින් පෙර කරු අකුසල කර්ම නිසා හෝ කර්ම ශක්තිය නිසා හෝ හිත පිට යනවා. පිට ගියාට පස්සේ දන්නවා මේ පිට ගියකට තරහ වෙන්නත් එපා. ඒකේ අලගිය මුලගිය විස්තර හොයලා චෝදනා කරන්නත් එපා. හිමීට පුළුවන් වෙච්ච වෙලාවක ආයෙ ගෙනල්ලා Tamanට අර පුරුදු කම්මටහනේ ආලම්බනේ අරමුණේ පිහිටුවලා මෙන්න මේක සතියේ කැඩීමක් නෙවෙයි අරමුණු මාරු වීමක් විතරයි මෙතන තියෙන්නේ කියලා විවිධ අරමුණු වලට හිත පනිද්දි සතිය කඩා ගන්න නැතුව සිටීමට සම්පජඤ්ඤ කියලා කියනවා. මේකට කියනවා ලස්සන වචනයක් දාලා දෙනවා ඉරියාපත සංදිවලදී නැත්නම් අරමුණෙන් අරමුණට මාරු වෙන සංදිස්ථානයේදී පුළුවන් තරම් හිත බේර ගන්නවා. විජහට චෝදනා කරන්න නැතුව අනි අපරාධ මම මේ කරගෙන ගිය සතිය කැඩුණයි කියලා ඒක ඇත්තට චෝදනා කරන්න වෙනවා ආදුනිකයට. ඉතිස්සරහට යනකොට යාට පුළුවන් වුණොත් අරමුණු මාරු වුණාට නැත්නම් අපිටම සක්මන කියන ක්‍රියාවලියක අපි ඉන්නවා. සක්මනේ යහ කෙලවරට ගිහලා අපව හැරෙනකොට සතිය කැඩෙනවා. එහෙම තමයි දරුවත් යන අපිට දිල තියෙන අභ්‍යාසය. ඉන්නේ වෙලාවේදී මම මේ ගෙනියන සතිය දැන් එකෙල්ල ඉදිරියට යවක් නෙවෙයිනේ. හැරෙන වෙලාවේදී කඩා ගන්න නැතුව ඉරියාපත සංදීයේදී කඩා ගන්න නැතුව ටිකක් දුර්වල වෙයි හැල හැප්පෙයි කඩා ගන්න නැතුව ගන්න පුළුවන් නම් ඉරියාපත සංදිවලදී පවත්වන සතිය එක දිගට ඉරියවක පවත්වන සංදීයට වඩා බොහෝම සෙල්ලක්කාරයි බොහෝම අභියෝගශීලී බොහෝම රැඩිකල් වාදී මෙන්න මේ තැනට හිත යොදා ගන්න ඇත්තට මේ වගේ වැඩමුළුවකදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක ටිකක් අතිරේක උසස් අභ්‍යාසයක්. නමුත් සමහරත්වෝ ඒක කරන්න නැත්නම් ඉන්න ඉඩ තියෙන. ඒක ප්‍රශ්නේ නෑ. ඒ කලින්ක භාවනා කරපු නිසා. ඒ වගේම පෙර භාවනා කරලා පුරුදු ඇති ඇත්තෝ පිං ඇති ඇත්තඬ මේවා කියනකොට සමහර විටක අනන්තවත් ක්‍රමසහ විදි තේරෙනවා. ඔය අපි චෝදනා කරපලියට සතිය කැඩෙන්නේ නෑ. සතිය පවත්වන්න පුළුවන්. ඒ සතිය පවත්වන්නයි අපට මේ සියලු වැඩ බහා තබලා මේ වගේ දැනට අවිලා කටයුතු කරන්න ඕනේ කියලා මෙහෙම කරලා කරලා කරලා ඉරියාපත ඒ ඒ වුණත් එහෙම එහෙම එහෙම පුළුවන් වුණත් ඉරියාව වෙනස් වෙනවා බෝ කරන්න යන්න එපා. ඒවා වැඩි කරන්න යන්න එපා. ඒක නිකන් අනවශ්‍ය කරද? නමුත් ස්වභාවයෙන් Taman යන පාරදී Taman යන ප්‍රතිපදාවේදී වෙනස් වෙනකොට ඒක චෝදනා කරන්න නැතුව පුළුවන් තරම් නැවත සතිය පිහිටවන්න නැත්නම් ඒ ඉරියව් මාරු වෙන වෙලාවේදී සතිය පිටුනට ඉගෙන ගන්නවයි කියලා කියන්නේ සාමාන්‍ය රේස් එකකුයි රිලේ රේස් එකයි දෙක අතර තියෙන වෙනස. සාමාන්‍ය රේස් එකේ මීටර 400 දුවන මිනිස්සයා මෙතනilla අතන මීටර 400 දුවලා දිනනවා. අපි තුන රිලේ රේස් එකේදී එක්කෙනෙක් බැටන් එකක් අරන් ගිහලා මීටර 100කදී අනිත් එක්කනට දෙනවා. අනිත් එක්කන මීටර 100ක් කියලා අනිත් එක්කනට දෙනවා. කොහොමම යනකොට ඒ දිනන කෙනා Tamange මීටර 100 ඉවර වෙනකොට පිටිපස්සෙන් එන එකනට වැඩිය ලීඩ් එකක් තියාන යනවා. එයා ඉක්මනටම බැටන් එක මාරු කරනවා. පොළු කෑල්ල මාරු කරනවා. බිම වැටෙන්න දෙන්නේ නැතුව. වැටුනොත් නැගිටලා ගන්න ගියාම පිටිපස්සෙන් එකන දිනවා. ඒ නිසා එයා ඒ ආපු වේගෙම ඒ රිලේ රේස් එක උගන්වනකොට ගුරුවරු වෙනම උගන්වනවා. ඒ ගේන පොළු කෑල්ල වට්ටන්න නැතුව අනිත් එක්කනට මාරු කරනවා. පොල්ල තමයි දිනන්නේ අන්තිමට. පටන් ගන්න මිනිහා නෙවෙයි දිනන්නේ. හතරවෙනි එකන දිනන්නේ. මෙන්න මේ විදිහට රිලේ රේස් එකකට පුරුදු කරන එක තමයි සම්පජාඤ්ඤය කියලා කියන්නේ. ඉතින් මේ සම්පජාඤ්ඤය ගන්න බෑ සතිය නැත. ඉස්ලාමි සාමාන්‍ය සතිය පුරුදු කරනවා. පුරුදු කරලා ස්වභාවයෙන් එන මොන බාධාව තිබුණත් ඒකට චෝදනා කරන වෙනුවට ඒකට කනපින්දම් ගහන වෙනුවට ද්වේෂය ඇති කරන වෙනුවට අමනාපය පහල කරන වෙනුවට බලනවා ඊගාවට කළ හැකි හොඳම දේ කරලා නැවත සත්‍ය ප්‍රතිස්ථාපනය කරලා දිගට අරගෙන ගියා දවසක තීරිය එතකොට අන්නෙවැනි හැකි සංඥාවෙන් වැඩ කරනකොට හැලහැප්පීමක් වුණාට සාධිය කැඩිය යුතුයම නැහැ කැඩෙන්නේ නැති වෙන්න රකින්න පුළුවන් කියලා අන්න ඒ වගේ දක්ෂ යෝගාවචනයන්ගේ කනට කරලා බුදුහාමුදුරෝ කියනවා සතාධිපතිය සබ්බේ ධම්මා අපිට මේ කොච්චර අපි චෝදනා කරත් අපි කරන හැම වැඩකදීම සතිය තියෙනවා අපි දන්නේ නැතිකමයි ප්‍රශ්න සතාධිපතය සබ්බේ ධම්මා ලෝකේ තියෙන ඕනම ධර්මතාවයක් සිද්ධ වෙනකොට ඒ පුද්ගලයා දන්න. ඒ පුද්ගලයා දන්න බව දන්නේ නැහැ. ඉතින් ඒතකොට ආනිසංස නැහැ. ඒ නිසා ඔය සමින්දි සූත්‍රය වගේ නැත්තම් මේ ඒක මූලක සූත්‍ර වගේ තැන්වල සරුවචනංශ පෙන්නනවා සතාධිපතය සබ්බේ ධම්මා. ඒ නිසා කවුරු හරි මේ සීළු අනිකුත් බාහිර සංකර වැඩ පැත්තක දාලා මේ සතියමයි මගේ ප්‍රධාන දේ ඒකමයි වැදගත් දේ කියලා දැන් මේකේ සාරිපුත්තු ස්වාමීන් සඳහන් කරන්නේ සතිය සහ සම්පජඤ්ඤය ප්‍රධානම බහූපකාර දෙය කියලානේ. ඒකදී කෙරුවොත් අපිට තේරෙයි ඒක දැන් කියන වචනෙන් කියනවා මරණයේදීවත් සතිය කැඩෙන්නේ නැහැ. මරණයත් අත්දකින්න පුළුවන්. ඒක දැන් ඔය මරණපෑයි අත්දැකීම් කියලා විශේෂ පරිශන වගේක් යනවා. ඒ පරිශන වල කියන මේ හදිසි අනතුරු වලදී ඒ මනුස්සයාට වෙච්ච කරදරේ ඔපරේෂන් තියටරට ගෙනිච්ච හැටි තියටර් ගෙදියට සිහිය තිබුණ හැටි කියා ගන්න බැරි වුණාට කරපු දේවල් ඔක්කොම විස්තර වශයෙන් කියනවා. ඒක වෛද්‍ය සාස්ත්‍ර කොහොමඩක්වත් අල්ලන්න බෑ. සම්මහාර වෛද්‍යවරු විතරක් ඒක පරිවේෂණ මට්ටමේ ගන්නවා. අනික් වෛද්‍යවරු කියනවා ඒක වෙන්න බෑ කියලා. ඒ නිසා දැන් කියනවා ඔපරේෂන් තියටර් එකට ගෙනියනකොට ලෙඩා තී නැති කරලා යන්නේ විශේෂයෙන්ම හදිසනතුරු ඇඳේ තියෙනවලු උඩ බැලුවට උඩ පැත්ත බලන්න ලෙඩා දාපුවාම පේන්නේ නැතුව ඇඳේ තැන් තැන් වල පාට ලකුණු ටිකක් තියලා තියෙනවා. දැන් මේ ලේඩා කියනවා ඔපරේෂන් එක කරන වෙලාවේදී මම උඩ ඉඳලා බලන් හිටියයි කියන. එතකොට කියනවා එතකොට ඇඳේ මේ මේ ලකුණු තියුණා දැක්කද කියන. සමහරු කියනවා. සමහරු කියනවලු මම ඔපරේෂන් කරපු ඇඳේ මෙන්න මෙහෙම ලකුණු තිබ්බයි කියලා. ඉතින් ඒකේ පේනවා මේ මිනිස්යාගේ ඇඟ ඔපරේෂන් කරනවා හදිසි අනතුරක් වෙලා තියෙන්නේ මිනිස්සු අඬනවා නෑදෑයෝ. පඳුරු ගැට ගන්නවා බෝධි පූජා තියෙනවා මිනිස්සයාට මොකුත් වෙලා නෑ මිනිස්සයාට හොඳට සිහිය තිබිලා තියෙනවා. ඒ වගේ සිද්ධි දෙච්ච දෙතුන් දෙනෙක් එක්ක මම කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා ඔය භාවනා කරපයි නෙමෙයි. මොනක භාවනා කරපු නැති කර විශේෂයෙන්ම දැනට මේ වෙනකොට මට පැය අධ්‍යක්ීම් පිළිබඳ වාර්තා එක්කෙනෙක්වත් ලංකාවේ වාර්තා වෙලා නැහැ. වැඩියෙක්ම වාර්තා වෙලා තියෙන්නේ හෝලන්දේ එංගලන්ත තමයි ගොඩක් ඔය ටෙලිග්‍රාෆ් මැගසින් එකේ මුද්‍රණය කරලා තියෙන්නේ. ඔක්කොමලා කියනවා මේ ඔක්කොම අනතුරු වෙලා අපි නෑදෑයෝ අඬා ඕකාති මොනවා වුණත් මේ වන්සල කවදාකවත් නැති අවදිභාවයක් තිබිලා තියෙනවා කියලා. ඉතින් මේ දේ මේ මරණෙදිත් වෙන්න පුළුවන් නම් මේ ආස්වාසිය වල ප්‍රසවාසයට මාරු වෙනකොට සතිය කැඩිය යුතුම නැහැ. ප්‍රසවාසිය වල ආස්වාසයට යනකොට සතිය කැඩිය යුතුම නැහැ. මෙන්න මේ විදිහට සම්පජඤ්ඤයයි සතියයි දිනු කරනවා කියන එක තමයි අපි ඇත්තටම ඊයේ සාකච්ඡාවට ගත්තේ. ඉතින් ඒක මම අද ටිකක් වැඩිපුර වාසියටත් එක්ක විස්තර කතා කරා. මොකද මේ දේ කරාට පස්සේ දැන් සරුවත් අපේ සාරිපුත්‍ර ස්වාමීන් අහනවා කතමේ ද්වේ ධම්මා භාවේ තබ්බා. මෙවැනි මනසක් ඇති කෙනෙක් එහෙම නැත්නම් මේ සතිය කියන එක අපේ ජන්මලාභයක්. අපේ තියෙන අමනකමට, මරිකමට, මෝඩකමට මේ අනිකුත් දේවල් පිටිපස්සේ යන්න ගිහිල්ලා අපි මේ නන්නත්තර වෙලා හිටියට සතිය කවදා හෝ නම්බු කරපු ගමන් ඒ අපට නම්බු කරනවා. එහෙම කවදා හෝ අපි මේ නාකි මිනිස්සු ගොඩාක් ඉන්නෝනේ භාවනාවට ඇවිල්ලා. ඉතින් මේ මිනිස්සු කියනවා බෑන් ඉතින් කොන්දේ අමාරුයි බඩ එකක්මයි චරිචුරු චරිචුරු තමයි. නමුත් මේ සතිය කවදාකවත් නාකි කියලා නාකි වෙන්නේ නැහැ. ඉලන්දාරි වල ලාභෙකුත් නැහැ. වයසේ ප්‍රශ්නෙකුත් නැහැ. උගත්කමේ ප්‍රශ්නෙකුත් නැහැ. ඕනම තැනක සතිය නම්බුකාර්තාලයට වචිනාම දේ විදිහට සලකන්න පටන් අරගත්තොත් එයාට පේනවා මේ manussකමම නිවනක් කියලා. manussත්ත්ව ප්‍රතිලාභේම ලාභයක්. ඉතින් ඒක නරක වැටේ යදුවට වශයෙන් අඟුලිමාලලා වෙන්න පුළුවන්. නමුත් අඟුලිමාලටත් රහත් වෙන්න පුළුවන්. ආන ඒ විදිහේ Tamange හිතේ මේ බුදු ගුණය, මේ ධර්ම ගුණය, සංඝ ගුණය, තමයි සීලකින් ආරසා කරන ගුණේ මයි ළඟ තියෙනවා. ඒක ලැබිච්ච දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය ඇතියා. දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා සාරිපුත්‍ර සාන්තිය අහනවා. මේ වගේ සති සම්පජඤ්ඤය දන්න කෙනෙක් නැත්තම් මේ දසුත්තර සූත්‍රයේ පළවෙනි බහූකාර ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් කතමේ ද්වේදමා භාවේතබ්බා මම මොනවද වැඩි යුත්තේ මේ ඇති සති ධර්මයේ තියාගෙන මම යුද ශිල්ප කඩු ශිල්ප අස හටන් අස අසාරෝක හතරෝක කරන්න යනවා නෙවෙයි සමත විදර්ශනා දෙක කරන්නේ මේ සතිය ඇති වුණාට පස්සේ ඒ දෙයා ඒක යොමු කළ යුත්තේ මොකේද? නැත්නම් ඒක ආයෝජනය කළ යුත්තේ කොතැනද? භාවනා කළ යුත්තේ මොකේද කියලා. ඉතින් ඊට පස්සේ සාරිපුත්‍ර සාංශය දෙන උත්තරේ තමයි සමතෝච විපස්සනාච. දැන් අපි ගිහියෙක්ගේ වැඩ පිළිවෙල කියන්නේ දාන ශීල භාවනා කියලානේ. ඉතින් මේ භාවනා කියනකොට ඔය සමත විපස්සනා දෙකම එකට ගුලි කරලා කියන්නේ. නමුත් පැවිද්දෙක්ගේ හෝ පූර්ණ කාලීන භාවනා කරන යෝගාවචරයේ ප්‍රතිපදාව කියනකොට කියන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට සීලයක පිහිටගෙන ඒකේ නාමයේ සතිය ගැන යම් අවබෝධයක් සම්පජාඤ්ඤය ගැන යම් සූතමේ වශයෙන් හෝ චින්තාමේ හෝ අන්වේ ඥාන වශයෙන් හෝ දන්නවනම් එයා දැන් විපස් සමත විපස්සනා කියන එක සමාධි ප්‍රඥා සමාධි භාවනා කියලා කියන්නේ සමත භාවනාව. විපස්සනා කියලා කියන්නේ ප්‍රඥා භාවනාවට. ඉතින් මේ සමතියත් විපස්සනාවත් වඩන්නේ කොහොමද කියන එක තමයි නෑ. වැඩි යුත්තේ සමතියත් විපස්සනාවත් කියන එකයි සාරිපුත්‍ර සාන්තිගේ උත්තරේ. මේ භාවනා කරන අයගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ තාම ඇහුන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඇහෙනවා මං ඉතින් මෙහෙම කිව්වට පස්සේ නම් අහන එකක් නැහැ. කොහොමද ස්වාමීන් වහන්සේ මේ ආනාපාන විපස්සනාවට හරවන්නේ? මම මේ කායගත සතිය කරනවා කොහොමද මේ මේ මම මේ කරගෙන යන භාවනාව විපස්සනාට හරවන්නේ කියලා. ඉතින් මම ඇත්තටම දැන් අපි යන්නේ 102 වෙනි රිට්‍රීට් එකනේ. මුල් මුල් කරන කාලේ මම මේව ඇත්තට මේ ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න ගියා. ඒකෙන් මටත් ලාභයක් තිබුණා. පහු වෙනකොට මම ප්‍රශ්න පොඩ්ඩක් ප්‍රතික්ෂේප කරන ගතියක් නැත්නම් නැවතත් ප්‍රශ්න අහන ගතියක් තියෙනවා. ඒ අහන කෙනාගෙන් මොකද්ද කායගත සතිය කියලා දැන්ට කරන්නේ? මොකද්ද ආනාපාන සතිය කියලා දැන් කරන්න කියලා අහපු ගමන් පස්සෙන් පස්සට යනවා මිසක උත්තර දෙන්න. ඒගොල්ලන්ට ඕනේ කරලා තියෙන්නේ මේ සති සම්පජඤ්ඤේ නැතුව සමත විදර්ශනා කරන්න. බබා හම්බෙන්න ඉස්සලා කේන්දරේ බල්ල දෙන්න වැඩද කියලා මගෙන් අහනවා. බෑනේ කරන්න බෑනේ. ඒ නිසා ඉස්සල්ලාම ප්‍රසූත කරගන්න ඕනේ සති සම්පජාඤ්ඤය. සති සම්පජාඤ්ඤය ප්‍රසූත කළොත් සමථ විපස්සනා ප්‍රශ්නයක් එන්නේ නැහැ. ওই සම්පජාඤ්ඤයේ සම්පූර්ණ වගකීම් බාර ගන්න. සම්පජාඤ්ඤය කියලා කියන තමන්ට ලැබෙන අතිරේක ලාභයක් අරමුණු මාරුණාට ඉරියව්ව මාරුණාට එයා ඒ සම්පජාඤ්ඤේ ඒ අතරමැද තියෙන බන්ධනේ කඩා ගන්න නැතුව දිගට පවත්තන. ඒක නිසා යම් කිසි කෙනෙක් සතිය පිහිටියා නම් එනසන් සතිපට්ඨානේ වැඩුවා නම් එහෙම නැත්නම් අපි කායගත සතිය වැඩුවා නම් යම් කිසි කෙනෙක් ආනාපාන සතිය වැඩුවා නම් යම් කිසි කෙනෙක් සක්මන් භාවනාව වම දකුණු වශයෙන් හෝ වැඩුවා නම් එයාට ලැබෙන අත්දැකීම කිව්වපු ගමන් හරි පහසුයි කියලා දෙන්න ඔය යන්නෙමත් සමතේ නැත්නම් විපස්සනාව කියලා අත්දැකීම් ටිකෙන් තමයි කියන්න පුළුවන්. ඉතින් ඒක තමන්ට ලැබෙන අත්දැකීම් ටික යෝගාවචරයා දැනගෙන ඉන්න ඕනේ නෑ ඒ න්‍යාය. ඒ මූල ධර්ම. නමුත් භාවනා උපදෙස් දෙන ගුරුවරයා නම් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න. දැනගෙන හිටියේ නැත්නම් ඒ යෝගාවචරයා දෙන අත්දැකීම් සම්භාරය හරියට සලකලා බලලා දැන් මේ අනුමාන කරලා මෙයාගේ හිත යන්නේ සමති පැත්තට මෙයාගේ යන්නේ විපස්සනා පැත්තට කියලා තීරුම් ගන්න බැරි නම් ඊට පස්සේ ගුරුවරයා දෙන උපදේශ අරියාදුවට හිටිනවා. ඒ නිසා බුරුම ස්වාමින් වහන්සේලා මේ කමඨහන් සුද්ධ කිරීමේදී තමන් භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් වார்த்தාව බලන්නේ ඔන්න ඔය දෘෂ්ටි කෝණයෙන් මෙයා දෙන අත්දැකීම් විස්තරය මේ නැමියාව තියෙන සමාධිය දිහාවටද සමතේ දිහාවටද නැත්නම් විපස්සනාව දිහාටද ප්‍රඥාව දිහාටද කියලා ඒගොල්ලෝ මේක පෙරනවා හලනවා සල්ලාඩ කරලා ගන්නවා මේක සමතිට මේක විපස්සනා. හැබැයි මම ගොඩක් බුරුමේ ආශ්‍රය කරේ විපස්සනා භාවනාවම අගේ ආඩම්බරය කරන අපේ මහසීසයද ස්වාමීන් වහන්සේගේ ප්‍රතිපදාව. හැබැයි මූල ධර්ම කියලා තියෙනවා. මම මෙතින්දි කියනවා මේක පටලවා නොගනී කියන අදහසෙන්. පටලවා ගන්නත් එපා. අපි හිතමු මේ කායගත සත්‍ය වශයෙන් හෝ ආනාපාන සත්‍ය වශයෙන් හෝ යම් කිසි ප්‍රයත්නයක් කරයි කියලා යම් කිසි කෙනෙක් සියලු වැඩ බහා තබලා ස්වභාවයෙන් වැටෙන හුස්ම දිහා බලائیں. නැත්නම් කය හැලැප්පීමක් කරන්නේ නැතුව චේතනා පහල කරන්නේ නැතුව මේක පිරමීඩයක් වගේ කය තැම්පත් කරලා මුබහක් වගේ තැම්පත් කරලා මේක දිහා සම්පූර්ණ අවදියෙන් ඉන්නවා. එතකොට යාට අත්දැකීමක් ලැබෙනවනේ. අත්විඳීමක් ලැබෙනවනේ. වින්දනයක් ලැබෙනවනේ. ඒක හරි අමාරුයි වචනයට දාන්න. මේක මහ ප්‍රධාන මූලික ප්‍රශ්නය. මෙතන ඉන්න ඕනම කෙනෙක්ගෙන් මේ කෙනෙකුට කියන්නේ වාඩි වෙලා ඉවරලා තමන් වාඩි වෙලා ඉන්න බව අත්දකින්නේ මොකෙන්ද කියලා කියන්න කියලා. ඔක්කොම ගොළු වෙනවා. කිසිම කෙනෙකුට භාෂාවක් පාවිච්චි කරගන්න බැරි වෙනවා. කිසිම ව්‍යාකරණයක් වැඩ කරන්නේ මම දැන් මෙතන ඉන්නවා. ඔය ඉන්නවා තමයි කියන්නේ. පුළුවන් නම් ඒක වචනෙට දාන්න. පුළුවන් නම් කර්මස්ථානචරයට කියන්න කාටවත් බෑ. කියන්න පුළුවන් හැමදේම බොරු මේ ලෝකේ තියෙන. ප්‍රකාශ කරන්න පුළුවන් හැමදේම කෙලස්. කෙලස් නැත්තන්ට හිත ආපු ගමන් මේ භාෂාව වැඩ කරන්නේ මේ ව්‍යාකරණ වැඩ කරන්නේ නැහැ. ඒ නිසා යම් වෙලාවක මම දැන් මෙතන කියලා සත්‍ය පිහිටියා නම් ඒකට ආස්තික වචන මොනවක්වත් කියන්න බෑ. ඒ අර භාවනා ලෝකෙ මෙන්න මෙහෙම කියලා දෙනවා. Tamanne මැරිලා නැති බව තේරෙනවා. ඒක මේ නැස්චාත්‍යයක් වැටෙන්නේ. මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැති බව තේරෙනවා. ක්ලාන්ත වෙලා නැති බව තේරෙනවා මේක අත්දැකීම. මේක තමයි බුදුහාමුදුරුවෝත් අත්දකින්නේ. කයට හිත ආපු ගමන් ඕක තමයි අත්දකින්නේ. උඹත් ඕක තමයි අත්දකින්නේ. හැබැයි ඒක කියන්න දන්නේ නැහැ. මැරිලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. ඉතින් එනිසා මේ කයේ හිත පිහිටියට පස්සේ මම මේ ළඟදී ඔය ගිය වෙලාවේදී ඇමරිකාවේ පොඩි ළමයි අවුරුදු 4 18 අතරමැද ළමයි හතර දෙනෙක් තියාගෙන එන ෆන් කැම්ප් කියලා කිව්වේ කට්ටිය පීනන්න උගන්වනවා පළතුරු එළවලු වවන්න පුරුදු කරනවා කැලේ ඇවිද්දවනවා මට තිබුණේ ඒ ළමයින්ට මේ කතන්දර කියලා දෙන්න. ඒකල මේ සතිය කෙනෙක් කියලා දෙන්න. ඉතින් මං කිව්වා මේ වාඩි වෙලා නිකන් බලන් හිටියා මොනවද පේන්නේ කියලා. ඒ දරුවන් දරුවන්ට අපිටවත් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ පොඩි ළමයි හරි උනන්දු උත්සාහ කරනවා. ඒක ඒක ඒක කියන්න උත්සාහ කරනවා. මං කරපු දේ පාත්‍රයක් කරන් ගිහිල්ලා ඒකට ගහලා ඒ සද්දෙට අහගෙන ඉන්නේ කිව්වා. සද්ද ඉවර වෙනකන් ඉඳලා සද්දේ නැති තැන මොනවද දැනෙන්නේ කියන්න කිව්වා. සද්ද කාන්ටර සද්ද ඉවර වෙනකොට මොනවද දැනෙන්නේ? ඉතින් මේ පොඩි ළමයි කියන්න හදන උත්සාහය හරිම හුරතල්, හරිම නැවුම්, දැන් කියනවා මට මේ එක ළමෙක් කියනවා මේ සද්දේ ඉවර වෙනකම්ම අහගෙන ඉන්නකොට මේ ශක්තියක් දැනෙනවා මට ක්‍රියා ශක්තියක් ඒ ශක්තිය තමයි මම ඉන්නේ මට වෙන මොනක්වත් දැනෙන්නේ නැහැ කියලා. තව ළමෙක් කියනවා මම මොනක්වත් නැති හිස් කාමරයක් මගේ ඔළුවට පේනවා. හිස් බවක් පේනවා. ඉතින් මේ විදිහට ළමයි චිත්‍ර ඇඳලා පෙන්නනවා. දැන් මේ කටියට කිව්වොත් එහෙම මොනවත් නැතුව වාඩි වෙලා මුද්දටම මම දැන් මෙතන ඉන්න බව දැනෙන වෙලාවකට යනකම් උත්සාහ කරලා මොනවද දැනෙන්නේ කියන්නේ කියලා කාටක කටක් අරින්න බෑ. ඉතින් එහෙම තියේදි කොහොමයි කමටහන් සුද්ධ කරන්නේ? මීට වැඩිය පොඩ්ඩක් වෙනස් ආස්වාද ප්‍රසවාසය ගත්තාම. එතකොට ආස්වාස වෙලාවේදී මම ආස්වාසේ ඉන්නවා කියන එක දැනෙන්නේ ප්‍රස්වාසයෙන් වෙන් කරලා කියන්න ගියොත් විතරයි. ප්‍රස්වාසයේ මම ඉන්නවා ආශ්වාසයේ නෙවෙයි කියලා කියන්න පුළුවන් වෙන්නේ ආශ්වාසයේ ප්‍රස්වාසත් එක්ක සංසන්දනය කළොත් විතරයි. ඉතින් ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේක කියනකොට කියනවා කොහොම හරි කළ මොන දහංගටයක් හරි දාලා වාඩි වෙලා දැන් මේ හුස්ම ගන්න වෙලාවේදී ගන්න බව දැනෙනවනේ සතියේ ඉන්නවයි කියලා අපි හිතමු. එතකොට ඒක වැටහින ආකාරය කියන්නේ මේක ප්‍රස්වාසයේ නෙවෙයි කියන එක දන්නේ කොහොමද කියලා බලන්න කිව්වා. ප්‍රස්වාසීනොත් මේක ආස්වාසයක් නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි. ප්‍රස්වාසෙම ඉන්නේ කොහොමද කියලා දැනගන්නයි කියලා. මෙන්න මේක බුරුම ස්වාමීන් වහන්සලා මේ ආකෘති පොඩ්ඩක් දිනු කරනවා. සමහරෙකුට තේරෙනවා මේ කයේ ඉන්නකොට හුස්ම ගන්නවයි කියලා ඒ කියන්නේ හිත පිට ගිහිල්ලා නැහැ කියලා අතීතෙත් නෙවෙයි අනාගතෙත් නෙවෙයි අතනත් මෙතනත් නෙවෙයි අරය මෙයත් නෙවෙයි ඇතුළෙමයි තියෙන්නේ හුස්මත් ගන්නවා තේරෙනවා හැබැයි යාට ඒක ප්‍රකාශ කර ගන්න බෑ යා පැහැදිලිවම කියනවා ඒ වෙලාවේ මගේ හිත අතීතේ නැහැ අනාගතේ නැහැ ගෙදර දොරේ වතු පිටියොල නැහැ දුවා පුතා ගැන අදහසක් නැහැ මම මෙතන ඉන්නවයි කියලා. තව සමහරු කියනවා මට මෙහෙම ඉන්න ගමන් මේ හුස්ම වැටෙන්නේ උඩුකයේ එහෙම නැත්නම් මගේ හුස්ම වදින වැඩිම වැටෙන්නේ මේ උගුරේ. එහෙම නැත්නම් නාසිකාග්‍රේ. එහෙම නැත්නම් උඩුතොලේ කියලා. අර කියපු තොරතුරු තව එකක් එකතු කරන්න පුළුවන් යාට. හුස්මක් ගන්නවා. ගත්තට මේක වැඩිම ක්‍රියාශක්තිය මට වැටෙන්නේ නාසිකාග්‍රේ කියලා. තව කෙනෙකුට පුළුවන් තාමත්ම ශීක්ෂණ බුද්ධිමත් කෙනෙකුට මට හුස්ම ගන්න බවක් දානවා අතීතනාගතේ නෙවෙයි. අතන මෙතන නෙවෙයි. අර යමයාගේ හිතුවේ මේ හොඳටම මම දැන් එළඹිලා තියෙන්නේ. මට මේ හුස්ම වැටෙනකොට උදාහරණයක් වශයෙන් හුස්ම ගන්න ටික මට වම්නාස්පුඩුවේ ඇතුළත පිටියේ වදිනවා තේරෙනවා. ඒක සීතලට වැටෙනවා. ප්‍රශ්වාස කරනකොට එක්ක ඒ පිටිය එහෙම නැත්නම් දකුණු නාස්පුඩුවේ නැත්නම් නාසිකාග්‍ර වෙන උණුසුමට වැටෙනවා කියලා එයා හුස්ම ගන්න බවත් කියනවා, වැදෙන තැනක් කියනවා, ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනසක් කියනවා. ඒක තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් 100%ක් ලකුණු දෙන උත්තරේ. ඉතින් ඒක මේ මම මෙහෙම කිව්වට මූල ධර්මයක් වශයෙන් කිව්වට මේක තේරුම් අරගෙන මේක කාට හරි කියනක හෝ මම මෙහෙම කරනවා මෙහෙම මෙහෙම වෙනවා කියලා කියනක හෝ නැත්නම් නිකමට හිතන්න ගෙදර ගියාට පස්සේ ඕගොල්ලන්ගේ ඊටාම ප්‍රිය මනාප ගරු කටයුතු කරනකොට මේක කියලා දෙන ක්‍රමයේ හෝ සෙල්ලමක් නෙවෙයි. ඒක තමයි සරුවච්චන් වහන්සේගේ තියෙන සුවිශේෂී මෛත්‍රී කරුණාව නැත්තම් මහා කරුණාව. උන්වහන්සේ මේ ඔක්කොම අත්දකල වෙන කිසිම කෙනෙකුට කියාගන්න බැරි දේ මේ කියලා විචාර ත්‍රිපිටකයක් අපිට ඉතුරු කරලා තියෙනවා. ත්‍රිපිටකේ උනත් ඔය කරුණු හොයනවයි කියන එක ලේසි නෑ. ඕන කෙනෙක් කියලා බලන මුළු ත්‍රිපිටකේම ඕවා මොකක්වත් නැහැ. ඕවා තියෙන ආචාර්යවද මාත වන්තවල විතරයි. කරලා කරලා ඒකට කියනවා ආශ්‍රව ප්‍රසවාසී බව දන්නවා. හැපෙන තැනක් දන්නවා. ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස තේරෙනවා. මෙන්න මේ තුනම වැටහෙනවා නම් එයා විපස්සනාවට බර ගුරු යෝගාවචරෙක් කියලායි බුරුම වර්ගීකරණය. හුස්ම වැටෙනවා හැපෙන තැන වැටෙන්නේ ආශ්‍රද ප්‍රසවාස වෙනස වැටෙන්නේ නැත්නම් එයාට ආනපානිය හරියන හැබැයි සමතේට බහිර බර කෙනෙක් කියලා ඒගොල්ලෝ දල විනිශ්චය කරනවා. ඉතින් මෙන්න මේ වෙනස ගුරුවරයා කවදාකවත් යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන මොකද මේ දහසකුත් එකක් රාජකාරී තියෙන වගකීම් තියෙන මිනිස්සුයෙකුට ඔව්ව එච්චරම අල්ලගන්න බෑ හැබැයි අපි හිතනවට වැඩිය අල්ලනවා අපි හිතනවට වැඩිය මේ පිරිසේ ඉන්නවා පිං ඇති ඇත්තෝ ඒ ඇත්තන මේක නිකන් කනට මීපැණි වගේ තේරෙනවා ඊට පස්සේ යා භාවනා කරන්නේත් මම හුස්ම ගන්න බව දැනගත්තට මට මදි ඒක බලාගෙන ඉන්න ගමන් බලනවා මේ හුස්ම වැදෙන තැනවත් කොහෙද තියෙනවද මට උඩුකයේද පපුවේද උගුරේද නාසිකාගේද අරක පිට තව තව බලනකොට කලබල කරන්නේ නැතුව හීන් සීරුවේ බලනකොට ඔන්න වැටේනවා. ඊට පස්සේ හොඳට විස්තර සැසින් බලනකොට ඔන්න ආශ්වාස මෙහිමයි, ඒකේ ගති ලකුණු මෙහිමයි, ප්‍රශ්වාසය මෙහිමයි, ඒකේ ගති ලකුණු මෙහිමයි කියලා ඒ විස්තර පේනවනම් ඉතින් ඒක සාමාන්‍ය නිරීක්ෂණ නිගමනයක් කරනවා විපස්සනාට බර කෙනෙක්. ආයෙ ආට ආයෙ විපස්සනා හැරවිල්ලක් කියලා වෙනමම කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ විස්තර ටික දෙන්නේ නැතුව කවුරු හරි උත්සාහ කළොත් අනේ චාන්ච මට සමත කරන්න බෑ මට විපස්සනාම කියලා දෙන්නේ කියලා. එහෙනම් මට විපස්සනා කරන්න බෑ සමති කියලා දෙන්නේ. අපි යාටයි ගුරුවරටයි තීන්දුව කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක. ඒක කර්මාන ශක්තිය, කර්ම ශක්තිය උපනිෂ්ඨ සම්පත් වල හැටියට වෙච්ච එකක්. අපිට තියෙන්නේ සතිය පිහිටවලා, කායගත සතිය පිහිටවලා, අගෙන් කට උත්තරයක් ගන්නවා. අර දැනෙන දේ අහගන්න ඕන. අහපු දේ අනුව තමයි ඒකට පොඩ්ඩක් උනන්දුවක් කරලා, ධෛර්යයක් කරලා, තල්ලුවක් දීලා ආ දැන් යන්නේ කොයි අතද කියලා බලන්න. ඉතින් මේකෙදි ඊටාම සක්‍රීය ගනුදෙනුවක්, sannivedanayak, එහෙම නැත්නම් සම්මුඛ සාකච්ඡාවක්, කමඨාන් සුද්ධ කිරීමක් වෙන්න ඕන. ඉතින් ඒකෙදී බුරුම ස්වාංශලා මම තාම ගරු කරනවා ඒ ස්වාමීන් වහන්සලා ඒක හරියට මේ රෝග නිర్ణයක් කරන වෛද්‍යවරයෙක් වගේ නැත්තම් රත්තරන් වල හරියට උරගාලා මේකේ කැරට් මෙච්චරයි තියෙන්නේ කියලා උරගාලා බල්ල කියන කෙනෙක් වගේ මේ ක්‍රම හදලා කතා සාකච්ඡා කරන්න ගියාම හරියට අපේ වචනේ අහන්නේ උසාවියක දෙන සාක්කියක් වගේ හිතලා බල්ලා කියනවා නම් ඒව නැතුව මෙව අහන්න නැතුව වල්පල් කතා කරනවා නම් ඉවසිල්ල ටිකක් අහගෙන ඉඳලා කියනවා කරුණා කරලා මේක මේ ආවට ගියාද කරන්න බෑ. මෙන්න මේ විදිහට බලන්න. ඉතින් ඒ දේවල් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ මම දන්නේ එහෙම කියන එක සාධාරණද කියලා මේ නේවාසික භාවනා වැඩමුළුක විතරයි. ගෙදර ඉන්න ගමන් පොල් ගන්න ගමන් හරි මේ භාවනා කරන්න පුළුවන්. නමුත් වගේ එල්ලයක් එක දිගට යන ගමනක් ගන්න බෑ. ඒ නිසා ඒකම කර කර ආයසරයක් ඒකම උරගගා ආයම පිරිසිඳ සිඳ බලනකොට ඔන්න Tamanne කියන්න පුළුවන් මේ ආස්වාසි මේ ප්‍රස්වාසි මේ දෙකේ වෙනස මෙහිමයි මට මේක වැටහින්නේ මෙහිමයි මගේ හිත අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි කියලා ආන්නේ කැඳේ කල බේරුවා වගේ මේ සාංශුද්ධ ගන්න පුළුවන් ඒ යෝගාවචරයෝ දැන් මගේ කම්පියුටර් බැලුවොත් දවසට පණිවිඩ එනවා 10ක් 15ක් ඉතින් මෙව ඔක්කොම කරන ගමන් කියනවා අනේ ස්වාමීන් වහන්සේ කොහොම හරි මට විපස්සනාව හරවලා දෙන්නකෝ කියලා කියනවා. දැන් ඉන්නේ විපස්සනා. ඒ කියන්නේ Tamanට Taman සැකයි. තමන්ට තමයි අනතුරක් ඇහිලා. තමන්ට තමයි අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන ලස්සනට වැඩන සතිය තියාගෙන මේ කොහෙදෝ දන්නේ නැති තමන්ගේ විශේෂීස්ත්‍රි නොවන සමතයක් අල්ලගෙන විපස්සනා කරන ප්‍රශ්න ටික. ඒ මොකද මේ මූල ධර්මෙත් පටලවාගත්තා. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. දන්න කෙනෙකුට හම්බුනාට පස්සේ කීතයි මට කරුණා කරලා භාවනා කරලා ලැබෙන අත්දැකීම් ටික කියන්නේ ඔය ආසාව වැඩක් නෑ සමත කර ඕනේ විපස්සනායි පා විපස්සනා ඕනේ සමතේ පා නෙවෙයි අත්දැකීම කියනවනම් ඒක කියලා දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි ඉතින් 100ක් හරි එකක් නෙමෙයි මේක හැබැයි සෑහෙන දුරට සාධාරණ සෑහෙන දුරට පොදුයි කියලා දෙන්න පුළුවන් කාරණාවක්. ඉතින් එතකොට මේ විස්තර සහිතව කරන ගමන් ඒ යෝගාවචරය කැමැති වුණත් නැති වුණත් අපි හිත වර එක සමතේ දිගේ යනවා වර්ග විපස්සනා දිගේ යනවා. මේ දෙන්න එකිනෙකට සම්බන්ධ නොවි ගමනක් නැහැ. නිසා සරුවචන් වහන්සේ අපට උගන්වනවා සමහරු භාවනා විලට භාවනා වතුර ජලාශයට බහිනවා සමතිය හරහා බැහැලා පස්සේ විපස්සනා කරනවා. සමහරු විපස්සනාවෙන් බැහැලා පස්සේ සමති කරනවා. සමහර යුගනද්ද වශයෙන් සමත විපස්සනා දෙක හරක් දෙන්නේ බැඳගත්ත විය ගහක් වගේ නැත්නම් බර කරත්තයක් වගේ උණු දෙන්න දාලා දෙන කට්ටියක් තියෙනවා. ඉතින් මෙතනදී කෝකද සමති කෝකද විපස්සනාව කියලා තීරුම් ගැනීමත් මම හිතනවා යම් ප්‍රමාණයකට අපි ඊයේ ගත්ත මේ මේක සතිය මේක සම්පජඤ්ඤය කියලා තේරුම් ගැනීමත් අතර යම් යම් සමාන්තර ගති තියෙනවා යම් කිසි කෙනෙකුට එකම අරමුණේ බොහෝ වෙලා සතිය පවත්වාගෙන ඉන්න පුළුවන් නම් ඒ කෙනා ඒකට බොහොම කැදර වෙනවා බොහොම ආසයි ඒක භාවනා ලොකු දියුණුවක් ඒ වගේම මේ පහසුවක් එල්ලයක් සැහැල්ලුවක් තියෙනවා නමුත් අරමුණ හෙල්ලිච්ච ගමන් කනගාටු වෙනවා භාවනා කැඩුනා, සතිය කැඩුනා ආදි වශයෙන්. නමුත් යම් කිසි කෙනෙක් අරමුණ වෙනස් වෙන එක හොඳ නෑ. භාවනා හිල්ලෙනවා තමයි. නමුත් සතිය කැඩලා නෑ. මට මේක නඩත්තු කරන යන්න පුළුවන්. මේ ඒකට අවශ්‍ය ඥාණයට තමයි සම්පජාඤ්ඤය කියන්නේ. නුවණ කියලා කියන්නේ කියලා ඒ බාධා ආවට බාධා ආපු පමණින් චෝදනා කරන්න නැතුව අයිතිවාසිකම් ඉල්ලන්නේ නැතුව ගැට ගන්න කෙනා බොහෝ විට විපස්සනාට බරයි. එහෙම නැතුවට එකම අරමුණට නිමක් නිමක්න වෙලා එහිම වෙලා ගත කරන කෙනා සමතේට බරයි. එයා ඇත්තටම ditta ධම්ම වශයෙන් හොඳ සැපයක් විඳිනවා. ඒක හෙල්ලෙනවට කැමතිත් නැහැ. නමුත් එයාට විපස්සනා ඥාන විපස්සනා පැත්තේ ගමනක් නැහැ. ඒ නිසා වරින් වර සමත භාවනා කරන්න ඕනේ. කරනවා නෙවෙයි වෙනවා. තමයි විපස්සනා කරන්න. දවසක් සාරිපුත්තු ස්වාමී අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ බික්කුණු පස්සේකට යනවා. ඒ කියන්නේ භික්ෂුණීන් වහන්සලා ඉන්න ආරාමයකට ගිහිල්ලා ගුණ දුක් මේ සුව දුක් ਵਿਚාරනවා බගිනියනි නැගිනියනි කොහොමද සතිපට්ඨාන භාවනා කරනවද සිව්පස්යෙන් අඩුපාඩුවක් තියනවද බණ භාවනා කටයුතු හොඳට කරනවද කියලා. ඉතින් සියලු දෙනාම ආනන්ද ස්වාමීන්ට ඇත්තටම કોઈ භික්ෂුණියක් ප්‍රියයි ආනන්ද ස්වාමීන්ගේ පැමිණීම කරුවට කියලා එමය ස්වාමීන් අපි හොඳට සතිපට්ඨාන භාවනා කරනවායි කියලා. ඊට පස්සේ ආනන්ද සාංශය හැන්දෑවේ වෘද්ධට අපේ සරුවචනාංශ ඉදිරියට ගිහිල්ලා සාවසරයි ස්වාමීන් වහන්සේ මට මේ විවේකයක් හම්බෙච්චලා මම වික්කුණු පස්සේට ගියා. ඒ කියන්නේ භික්ෂුණී ආරාමයකට ගියා. මම ඒගොල්ලන්ගේ සිව්පස්සේ පිළිබඳව ප්‍රශ්න කරා. භාවනාවත් හොඳට කරනවලු. ඒතර බුදුරජාණන් වහන්සේ හාමුදුරුවෝ කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ ආනෝ ආනන්ද ස්වාමීන් ආනන්ද ඒ කට්ටියට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන දෙක කියලා දුන්නාද කියලා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ බලනකොට මේවා දන්නේ නැහැ. දෙසිකින අවසරයි ස්වාමීන් වහන්සේ මම කියලා දුන්නේ මට මේ සත්‍යාකරී අනුකම්පාවෙන් අපකරී අනුකම්පාවෙන් සරුවච්චන් වහන්සේ මට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන එක කියලා දෙන්නේ කියලා. මේ පණිදි කියන වචනය ওই නිදි කියන වචනයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ පණිදිය කියලා කියන අපි ඉස්රායිල් තියාගන්නේ එල්ලේ. අපි ඔය මේ නිදාන තැම්පත් කරනවා බැංකුවල ස්ථාවර තැම්පත් කරනවා ඉස්සරහට හදිසියකදී කරදරයකට අවශ්‍ය වෙයි කියලා අපි ඒකනේ අරසා කරන්නේ ඊට පස්සේ ඒ වගේ භාවනා කරනකොටත් යම් යම් බලාපොරොත්තු යම් යම් අභිමතාර්ථ ඉස්සරහින් තියාගන්න. උකට අපි පණිදි කියන වචනය මේ සඳහන් කරනවා. ඒ වගේ සරුවචාන්සේ සඳහන් කරන භාවනාවේදී මේ බලානින් අරමුණ පේන ඒකට নিমগ্ন වෙච්ච මම ඉන්නේ මේකේ කියලා කියන්න පුළුවන් භාවනාවකුත් තියෙනවා. ඒකට කියනවා පණිදාය භාවනාව. ඊට පස්සේ නෑ අරමුණ සීසී කඩ වෙලා පුවක් කිත්ත තැරි ගැහුණා වගේ ගලිය ගැහුවා වගේ සීසී කඩ වෙලා විනාශ වෙලා සතියකුත් නෑ වගේ සමාධියකුත් නෑ වගේ ඇඟට දිමි කොටක් දැම්මා වගේ පුපුරු ගහනවා ඔක්කොම අවුල් වෙච්ච වෙලාවකුත් තියෙනවා එහෙම භාවනාවකුත් තියෙනවා ඒක කියනවා අපනිදාය භාවනාව හිත අර වීදුරු භාණ්ඩ බිම වටන වගේ සීසිකට ගියා හොඳට ඉදිච්ච ගුවක් කිත් ගුවක් වල්ලක් කරන දෑත බදලා ගලකට ගැහුවාම ඒක සීසී කඩ යනවනේ. ආන්නේ වගේ හිත කැඩිලා යන වෙලාවෙත් භාවනාවක් තියෙනවා. ඒ දෙක දන්නේ නැතුව මේ ඡණ්ඩපරුස ලෝකයේ මේ කාම සාගරයෙන් ඉතතර වෙන්න බෑ. ඒ නිසා පණිදාය භාවනා කියන්නේ බොහෝ විට සමතේට බර අරමුණක් තියෙනවා අරමුණේ සතිය දිගට පවතිනවා හොඳට හිත තැම්පත් හොඳට අරමුණක් කීකරු වෙනවා හිතත් කීකරු වෙනවා කයත් කීකරු වෙනවා විස්තර සහිතව කියන්න පුළුවන්. නමුත් ඒක කවදාවත් අපනිදාය භාවනාවට සාපේක්ෂව එන්නේ කින්තපු ගන් සියල්ලම සුනුසුලා යනවා. ඒක පාට සද්දයක් ඇහෙනවා. එතන මොකක් හරි අමලියක් සිද්ධ වෙලා අර ලස්සන තිබුණු වීදුරු මාලිගාව 100ක් කඩලා ඉතින් කඩලා ගියාම දැන් යෝගාවචරයට මේ මේ මොකද මේ උනේ අද දවල් තිබුණු ප්‍රශ්න සාකච්ඡා කරනකොට බලන්නේ ඇයි එහෙම වෙන්නේ? මොකද්ද මේකට හේතුව? වහන්සේ මොකද කියන්නේ කියලා ඉතින් අරකට ලොකු චෝදනා. ලොකු මේ නඩු. ඇයි මේ බොහොම සාන්තව තිබුණු බහන කැඩිලා යන්නේ කියලා. අද නෙවෙයි ඉන්නේ හෙට අනිද්දා වෙනකොට අහගෙන ඉන්න ලියන ප්‍රශ්න වල ගොඩක් තියෙනවා. ඉතින් මේ දෙක බොහොම අරමුණක නිමග්න වෙලා ඒකෝදි භාවයටපත් වෙලා ඒකාග්‍ර වෙලා ඉන්නෙකුත් තියෙනවා. ඒක ඒක විසින්ම කඩන ගතියකුත් තියෙනවා. අන්නේ දෙක ආපුවාම ඒක භාවනා දියුණුවේ හොඳ දිකුණු දියුණු ලක්ෂණයක්. තමන්ම භාවනා කරනකොට හිතුව පැතු ආකාරයට බොහෝම සමතේ හිටලා අරමුණේ පිහිටලා දිග වේලාවක ඉන්නත් පුළුවන්. ඉන්නපු ගමන් සම්පූර්ණයෙන්ම නාස්ති ගසලා බසලා දාලා කිසිම සතියක් නැතුව වගේ කිසිම සමාධියක් නැතුව වගේ අවිශ්ලා වික්ෂිප්තත් කරනවා. ඉතින් සරුවච්චන් වහන්සේ විස්තර කරන්නේ මේ විදිහට සතිය කැඩුනා වගේ පෙනුනට මගේ සමාධිය වික්ෂිප්තුනා වගේ පෙනුනට ඒකට සාපේක්ෂව තමයි සතිය තියෙන අවස්ථාව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ වික්ෂිප්ත අවස්ථාවට සාපේක්ෂව තමයි ඒකෝදි භාවයේ තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ දෙක සංසන්දනාත්මකව සාපේක්ෂව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් යෝගාවචරය අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ මේ සංසාරේ දුක තේරුම් ගන්න. නිසා ඒක කවුරුත් කරපු හෝනියමක්වත් දැන් සීලෙ නැති නිසාවත් සතිය කැඩිලවත් එහෙම නැත්නම් මේ භාවනාව වරද්දගෙනවත් නෙවෙයි. ආන්නේ ඒ වෙනකොට හුඟා ප්‍රශ්න මතුවෙන්නේ මේ අපනිදාය භාවනාවට යනකොට අරමුණේ නැහැ. අරමුණ බලන්න ගියාට නිකන් හොඳ පිසිදු වතුරක මූණ බල බල කවුරු හරි ඉන්නකොට වතුරට ගලක් දැම්මොත් අර මූණේ පිළිබිඹුව මේ ඡායාව කඩ කඩ වෙලා යනවනේ. එහෙම නැත්නම් ලස්සන කණ්ණාඩියක හැඩබැඩ බලන තරුණයෙකෝ තරුණියෙකුට කණ්ණාඩියට ගැහුවොත් එකපාරක් කණ්ණාඩිය කෑලි කෑලි ගියොත් ඒ තමන්ගේ මූණ ලස්සනට සමමිතිකව තිබුණේවා සුණු සුන්සලා යනවා. ඉතින් යාට පේන්නේ එතකොට ඒක මේ ලොකු විනාශයක්. අර තිබුණු ඒකකේ නැති වෙලා ගියා. අර ලස්සන පිළිමිබු නැති වෙලා ගියා. නමුත් සර්වචන් වහන්සේ සඳහන් කරනවා වතුරක බල බල හිටිය වතුර කැළඹුණා. කරවන ඉන්න දැන් මොකද වෙන්නේ කියන වතුර තැම්පත් වෙන තැම්පත් වෙන ආයෙ මොන පේනවා. ආයෙ දැම්මේ නැත්තම් වතුරට මොනවාක්වත්. ඒ වතුරේ ස්වභාවය තමයි සමතලයේ. සමතලයේ ආදාසියක් ආදාසෙ පේනවා. ඒ නිසා කැළඹුණාට පස්සේ කම්පන වෙ ඉන්න පුළුවන් නම්. කැළඹුණාට පස්සේ මේකට චෝදනා නොකර ඉන්න පුළුවන් නම් ඒකට තපස කියලා කියනවා. ඒකට කියනවා උපේක්ෂාව කියලා. ඒකට කියනවා නොසැලෙන මනස කියලා. ඒකට කියනවා ඉවසන සුළු ගතිය. ඒ කවවම කවදාකවත් යෝගාවචරිකක බලාපොරොත්තු වෙන්නේ යා හිතන්නේ මේ උපයා ගත්තොත් සමතේ උපයා ගත්තොත් ඒකෝදි භාවයේ ඒක කරපින්නගෙන ගෙදර යන්න පුළුවන් වෙයි සුරු එක දාගෙන ගැට ගහගෙන තියාගෙන ඉන්න පුළුවන් වෙයි ඒක මගේ බුද්ධියට තින්න වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම කැඩෙනවා. කැඩුනට ඒක හරි ලස්සන වැඩක් තියෙනවා. කැඩිච්ච දේ ආය හැදෙන්න මොකෝත් කරන්නේ. මොනවා කෙරුවත් හෙල්ලෙනවා යමක් නොකර සිටීමේ දක්ෂකම ඉගෙන ගන්න. දැනුණාට පස්සේ ඒක දිහාම පොට්ටේ ඒක දිහා බලන් ඉන්නා වගේ ඇස් තිබුණාට මොකද පොට්ටේ වගේ ඒක දිහා බලන් ආයෝක දැම්පත්. අපි තුමු සද්දයකට කැඩලා ගියයි කියලා බීරෙක් කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ කරබනේ ඉන්න ওই සද්දේ තියෙදිම ආයේ කෝටි භාවයට එනවා. එමෙතන ඇඟ පුරා කූඹි දඟලනවා වැස්තර තිබුණා වගේ নানা ආකාර දේවල් කරනවා ඇත්ත තමයි ඒක ඇත්තටම විකෘතියක් ඒ වෙලාවේ අපනිදායයි පේන ඉල්ලයක් නැහැ මොකද ඒක දෙස බලාගෙන ඉන්න පුළුවන් නම් එතකොට උපක්‍රමය කරලා තියෙන යමක් නොකර සිටීම එතකොට පේනවා මේ හට ගන්නා සෑවී ඇත්තේ යමක් වේද ඒක ලකුණක්වත් ඉතුරු නොකර දුරවන් වෙන ස්වභාවයක් කියන අපිට මේ ඉන කරදරය හටගන්නා ස්වභාවයක් ඇති සංස්කාරයක්. ඕකට අතරමැදි ඇඟිල්ල දැම්මේ නැත්තම් සංස්කරණය කරේ නැත්තම් ඕක ඒකෙන්ම නැතිලා යනවා. නැතිලා ගියාට පස්සේ අන්නර අපේක්ෂා කරන ඒකෝදි භාව වෙනවා. කනි 10 භාවනා වෙනවා. හැබැයි ඒකත් බුද්ධියට දින්න වෙලා නැහැ. ඒකත් හෙල්ලෙනවා. මෙන්න මේ විදිහට මේ සතිය වඩන කෙනා සමතයටම ලොල් ගතිය, ඇබ්බැහිය, කෑදරකම, මනාපය ජම්ම ගතිය. මේ ජම්ම ගතිය නිසා කුඩු ගහන මිනිසුන්ට වැඩි යහපම් භාවනාකාරී. කුඩු ගහනේ උන්ට වැඩි යහපම් භාවනා මේක නැති වුනොත් සිය දිවිනසා ගන්නවා කියන එක කලබල වෙන්න එපා. ਸਰවඥාන්ස ඉන්න කාලෙම දෙන්නේ පිල්ල කපා ගන්න. ඒ මේ ගෝධික ස්වාමීන් වහන්සේ, චන්න ස්වාමීන් වහන්සේ, කස්සප අසජි ස්වාමීන් වහන්සේ ගොඩ ගියා. අස්සජි ස්වාමීන් වහන්සේට තිබුණා යගේ බොහෝම ශක්තිමත් සමාධියක්. ඉතින් ඒ ස්වාමීන් ලෙඩක් ආපු ගමන් කරදරයක් ආපු ගමන් ඒ ධානයකට හිත දාලා ඒකෙන් නැගිටිනකොට අර ඔක්කොම හිතේ තියෙන කලබල තැම්පත් වෙලා ඒ ස්වාමීන් වහන්සේ නැවත මහානකම කරගෙන යන්න පුළුවන් ඒකෝදි භාවයක් ගන්න පුළුවන්. ඉතින් මේ ශාන්තියක බොහොම වාසියට හදාගෙන විවේකීව ගත කරා. අනේ මේ ශාන්තිට මරණාසන්නික ලෙඩක් ආවා. ලෙඩ ආවට පස්සේ ටිකින් ටිකින් ටිකින් ටිකින් අර සමාධියට යා ගන්න පුළුවන් ගැතිය නැති වුණා. අන්තිමට මේ දැන් මරණාසන්න වෙනවා සමාධියක් නැති වුණා. දැන් මේ ශාන්තියේ සතිය ගැන සැක හිතන්න ඇති. පුදුමාකාර දෙල්ලෙඩෝ. දෙල්ල බොම් බැගෑ තත්ත්වෙට ආයාචන කරන තත්ත්වෙටපත් වෙලා උපස්ථායක ස්වාමීන් වහන්සේට කතා කරලා කිව්වා මගේ ජීවිතයේ අවසාන මොහොතට මමපත් වෙලා තියෙනවා. මම කරපු සේරම ඉවරයි. මට කිසිම හවුහරණක් නැහැ. උඹට පුළුවන් නම් ගිහිල්ලා සරුවචනසේ කකුල් දෙක අල්ල වැඳලා අස්ස ජීවිත අමාරුයි කියලා කියන්න. අස්ස ජීවිත ආසන්නයි කියලා කියන්න. ඉතින් කීන හැම වෙලාවෙම සරුවචනසේ තැන් වලට වඩිනව නෙවෙයි. නමුත් මේකෙදී අස්ස ජීහාම්තරගේ වාසනාවට හරි අපේ වාසනාවට හරි සරුවචනසේ වඩි. වයින්නෝට මේ ශානසේ ඉන්නේ මර ඇඳේ ඉතින් ස්වාමීන් සර්වඥාන්සේ දැකලා විජහට නැගිටිනවා ගෞරව කරන සර්වඥාන්ස කියනවා අවශ්‍ය නෑ ඔය ඇඳේ ඉන්න ලෙඩෙක් වශයෙන් ළඟට ගියාම කියනවා ඔන්න දුක් ගැනවිලා අනේ ස්වාමීන් වහන්සේ මට මෙහෙම තිබුණා මෙහෙම තිබුණා ඒ දවස්වල මට පොන ප්‍රශ්නයක් ආවත් මම මේ සමාධිය පිටින් කරගෙන ගියා අනේ ස්වාමීන් වහන්සේ මං හිතුවේ නෑ මේ හදිස්සි අත්‍යවශ්‍ය වෙලා වෙනකොට මට අර සමාධියක් නෑ ධානයෙත් නෑ හිත අන්තිම වික්ෂිප්තයි මම දන්නවා මැරෙනවා කියලා දැම මැරෙනකොට වැරෙන්න වෙන්නේ මට වික්ෂිප්ත මනසකේ. මට සීනේ ධර්ණ සජීවමාන සරුවචන් වහන්සේ තමයි ඒකයි මම ඔබ වහන්සේට මේ කරදරේ කියේ. ඒකට සරුවචන් වහන්සේ කියනවා අස්සජී අනිකෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් වගේ උඹත් මේ සමාධිය මේ සාසනේ පරමාර්ථය කියලා සලකනවාද කියලා. ඒ කියන්නේ භාවනාව මුළු ලෝකෙම කාපු ලණුවක් මෙතන තියෙනවා. මේ සමතයට මේ සමාධියට මේ ඒකෝදී භාවයට කැමැති බව මේ භාවනා කරන අයනේ බොහොම සිල් ගත්ත ඇත්තනේ. ඉතින් බොනවට ඇයි බනින්නේ මිනිස්සුන්ට? බොන්නෙත් උකට තමයි. ඔය ගංජ ගහන්නෙත් උකටම. කුඩු ගහන්නෙත් උකටම. ඔය ලෝකේ තියෙන දූර්ත සේරම මේ මනුස්සයාට දවසේ ප්‍රශ්න විසඳ ගන්න බැරි නිසා මේ පොඩ්ඩක් බීලා පුදිය ගන්න. ඉතින් මොකක්ද අප්පා ඒක ඇති වැරද්ද? දැන් සමතේ කරන එක නම් සමතේට මෙච්චර කෑදරනා. මෙතන පොඩි ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. සරුවච්චන් වහන්සේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිව හත් අවුරුදු දවසේ හත් දවසේ දවසේ ප්‍රථම ධානයට ගියයි කියලා අපි අහලා තියෙනවානේ මේ වක්මගුල් උත්සවේ ඊට පස්සේ සරුවච්චන් වහන්සේම විස්තර කරනවා මහා සත්‍යක සූත්‍රයේදී ඒ සමාධියේ තියෙන සැප ඒ සමාධියේදී තියෙන සුඛය කොච්චරද කියනවනම් මං හිතුවලු කිං කුසල ගවේෂීව ඇවිදින තපසෙකුට මේ සමාධිය කැප නැහැ කියලා ඒක නිසා හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට කවදාකවත් සමාධිය පැත්තට හිත දැම්මෙම නැහැ. ඒ මොකද ඒක මේ භාවනා කරන කෙනෙකුට අසාධාරණ සැපක් වෙන්නද කියලා පැත්තකට දානවා. ඊට පස්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා කියනකොට මේ ඉන්න කට්ටිය මේ මදුරෝ ඉන්නවා කියලා චර්චුරු ගන්නවා. කහිනවයි කියලා චර්චුරු ගන්නවා. මේ අවුරුදු හත් අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරපෙකෙක් අරික්කාලක් කියවලා බලන්න පොත්වල ලියන්න බැරි දේවල් කරලා තියෙන කරුවත් යනවා. අන්තිමට තේරුම් ගත්තා ඒක හරියන්නේ නැහැ. බුදු වෙන්න ඉස්සලා දවසේ කල්පනා වුණාලු මේ කිසියම් කරදරයක් නැතුව මම මේ හත් අවුරුදු සිද්ධාර්ථ කුමාරෝත්පත්ති වින්දසම මෙච්චර සැපයක් තිබුණා. දැන් මේ 6 අවුරුද්දෙම මම මේක පිළිගත්තේ නැහැ. මොකද ඒකට බය වුණා. මේකට තියෙන ඇබ්බැහිය නිසා. මේ සමතේ ඊට පස්සේ මේ මහා සත්‍යක සූත්‍රය කියනවා මේක අකුසලයක් නොවන නිසා පාපක ධර්මයක් නොවන නිසා මේ සැපේට ඇයි මම බය වෙන්නේ කියලා මම මේකට හිත දැම්මා. හිත දැම්මට පස්සේ ඕන්න ත්‍රිවිද්‍යා සහිතව පහුවෙන්ද උදේනට බුදු කෙනෙක් පහළ වුණා. ඒ නිසා ඒ සිද්ධාර්ථ ගෞතම උතුමාණන් වහන්සේ ඒ සමාධියට බය වුණේ මේකට තියෙන ඇබ්බැහිය. එහෙම නැත්නම් මේක අසාධාරණ සැපයක් කියලා හිතලා. ඉතින් යෝගාවචරයත් මම දැකලා තියෙනවා සමහරව සමාධියට බයයි සමහරව සමහරව සමාධියටම ඇබ්බැහි වෙලායි. මෙන්න මේ දෙක මේ සමත විපස්සනා කියන දෙක භාවිත කරන කෙනා ඒක තියෙනවා ඒක වාසියට ගන්න ඕනේ මේක තියෙනවා මේක වාසියට ගන්න ඕනේ. ඒ දෙක සමබර කරන්න බැරි නම් එක්ක අත්කිලමිතාන වලට හිත වැටෙනවා එක්ක කාමසුගල්ලි කාණට හිත වැටෙනවා අන්ත දෙකට යනවා. මේ සමත විපස්සනා දෙක සමබර කරනවා කියන එකත් ඔය මේ බයිසිකල් එකක් පදිනකොට තියෙන සම්බර භාවයට වැඩිය අත්දැකීමෙන්ම කරන්න ඕනේ. ඒ නිසා සතිය පිහිටුවා ගත්තට පස්සේ ආරක්ෂා සහිතව කියන්න පුළුවන් Taman ඉන්න ඉරියව්වට දැක ගන්න දැන ගන්න අත්විඳින්න පුළුවන්කම තියෙන තා කවදාවත් බහන වැරදිලා නැහැ. පරියන්කේ ඉන්නකොට සද්ද ඇහිලා කලබල වෙයි, වේදන ඇවිල්ලා කලබල වෙයි, පරණ දේවල් පෙන්නලා කලබල වෙයි, හිත දඟලයි, කය දඟලයි. විවිධාකාර කෝලම් කෙරෙන. ඒ කරන කොයි වෙලාවක හෝ Tamanට නැවත සතිය පිහිටවන්න පුළුවන් නම් කයෙයි නැවත සතිය පිටවන්න පුළුවන් ආස්වාද ප්‍රසවාසයේ නම් එහෙනම් ඒ යෝගාවචරයට පරෝපදේශ රහිතව නැත්තම් කාගවත් උදව් නැතුව යට හිතා ගන්න පුළුවන් භාවනාවේ යනවා ඉස්සරහට මේ ගැන බය වෙන දෙයක් නැහැ කියලා. මේ සතිය පිටවන්නේ නැතුව මට සමති කරන්න ඕන මට විපස්සනා කරන්න ඕන කියලා ඇඬුවට යාට ඇත්තටම කිසිම ක්‍රමසා විදි පද්ධතියක් නැහැ Tamange අත්දැකීම් නැතුව. ඒ නිසා සතියට ආපු ගමන් ඒ යෝගාවචරය කොහොමදත් ඉන්නේ ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව අනිවාර්යයෙන්ම දුවන්නේ සමත මාර්ගය හෝ විපස්සනා මාර්ගය. හැබැයි දෙන්න ඒ යුගනද්ද වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේක ඒ කොහොමද කියන්නේ? මේක විශ්වාස කරගෙන මම මේ සතිය වඩන තාක්කල් මට ධර්ම ආරක්ෂාව තියෙනවා. ධම්මෝ ආවිරක්ඛති ධම්මචාරී ධර්මයේ ආරසාවට තියෙන සතිය විතරයි මට මේ විපස්සනාවත් තමතේවත් නෙවෙයි ඒක ධර්මයෙන් කරලා දෙන්නේ. හැම වෙලාවෙදී මේ සතිය වඩ아가න යනවනම් එයාට ඉස්සරහට යනකොට යනකොට තීරණ පටන් අර ගන්නවා මේ දෙක අම්මයි තාත්තයි වගේ දෙන්නගේ සමவாயක් ඕනේ. ඒ සමவாය අපි මේ ඉතිහාස භූගෝල පොත්වල හෝ භෞතික රසායන විද්‍යා පොත්වල කොහෙවත්ක්ම නැහැ. එහෙම බුද්ධෝත්පාද කාලයක් විතරක් ලෝකේ තියෙන තාම දුර්ලභ ධර්මයක් ඒක තමන් යෙදී ගත කරන්නේ නැතුව බුද්ධ ආගම ත්‍රිපිටකයේ විසරදකම් මොනවා තිබුණත් ඕක පිළිබඳ කිසිම ඓන්ද්‍රිය සම්බන්ධයක් නැතුව මැරලා යන්න පුළුවන්. නිසා භාවනා කරන ලබන මේකට භාවනා කළ සතිය වඩ ලබන එක අධ්‍යක්ීම් අවුන්සයක් පොතේ දැනුම ටොන් එකට වැඩි වටනොයි කියලා ඔය විවේකානන්ද කියන යෝග ගුරුවරයා කියලා තිබුණා. යෝගා කරලා ලබන අත්දැකීම් අවුන්සයක් වත් නොය පොත් ටොන් එකක් කියනට වැඩි. ඒ නිසා මේ භාවනා කරනකොට මේ දේ කියන්න බැරි නම් අත්දකින්න දේ කියන්න බැන්න ලැජ්ජයි, සබකෝලයි. දැන් අපි තවත් මේ අමලියකට දාලා තියෙනවනේ. ප්‍රශ්න ලියපු කට්ටියකින් මම හරස් ප්‍රශ්න අහනවා. එතකොට කට්ටිය හරි බයයි. ඊට නැත්තම් මයික් එකක් අතර දෙනවා. අම්මා ඊට වැඩි ඊට වැඩි බයයි. ඒක ලාභයි මට මොකද ඒක ප්‍රශ්න අහනවා අඩුයි. කොහොම හරි කියලා හිර කෙරුවට නැත්නම් මේක ප්‍රශ්න අහන්නක ඉවරෙකුත් නැහැ. හැබැයි එහෙම කරන්නේ මේ ප්‍රශ්න අහන එක නතර කරන්න නෙවෙයි. අපිට අදාළ දේ සුද්ධ කරගන්න ඕනේ. මෙතෙන්දි බයලජ්ජාවත් කියන එකට නෙවෙයි බුදුහාමරෝ බයලජ්ජාව කියන්නේ. බුදුහාමරෝ බයලජ්ජාව කිව්වේ පවට බය සහ ලජ්ජාව. මේ වෙලාවේදී අපිට ආයත් අවස්ථාවක් හම්බෙන්නේ අපි ඒ නිසා අපේ වැඩේ කොහොම හරි කරගන්න. කරනකොට අත්දැකීම කියන්නේ මේ අත්දැකීම සමථට විපස්සනාට වශයෙන් තෝරන්න බේරන්න යන්න එපා. තේරුවොත් ඒකාන්තයෙන්ම වැරදි කියලා මට කියතයි. තෝරන්න අපිට අයිතියක් නෑ. අපිට මේ මේ පරිචයක් නෑ. දක්ෂකමක් නෑ. ඒ නිසා Taman අත්දකින්නදී මූල කර්මත්තාන්ට සාපේක්ෂව එහෙම නැත්නම් මේ සතියට අප්‍රමාදයට සම්බන්ධ කරලා කියන්න පුළුවන් නම් ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා අපි මේම ශාලාවක පොඩි ශාලාවක භාවනා කරේ දැන් නම් ඒවා ලොකුවට හදලා ඒකේ ජනේලකෙන් පේනවා මේ ශ්වේදකොණ චෛත්‍යය. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ භාවනා කරගෙන ඉරිසංශ වන්දනාවට යනවට ආරිම අකමැති. උපහරණයකට කියනවා මම දැන් ශ්වේදකොණ යන්න ඕනේ කියලා. මෙහෙන් ගිහිලා තරප්ප පෙලින් බහලා වටෙන් කරකිලා යන් ශ්වේදකොණ අර පැත්තේ තියෙන මේ යන හැම පියවරකදීම අපි ශ්වේදකොණ පැත්තට යන්නේ නැහැ. හැබැයි පියවරෙන් පියවර පියවරෙන් පියවර ශ්වේදකොණ තමයි ලඟ වෙන්නේ. මෙහෙට ගියත් පල්ලෙහාට ගියත් කොහෙට ගියත් අපිට තමන පියවරකින් අපි ස්වේද ගෝණට ලං වෙනවා. ඒක නිසා අපේ සිංහල භාෂාවෙන් කියනෝ නම් සිරීපාදේ පත්මේ වන්දනා කරන්න අපි ගමනක් යන වෙලාවක ඒකට හිත යොදපු ගවසේ ඉඳලා කරන හැම පියවරකින්ම අපි පද්මෙට ලං වෙනවනේ. ඒක පද්මේ දිහාවටම ගිහිල්ලා නෙමෙයි ලං වෙන්නේ වටවලල්ලේ ගිහිල්ලා යන්න ඕන පාරවල් දිගේ ගිහිල්ලා තමයි යන්නේ. මෙන්න මේ ටිකේදී යෝගාවචරයට දීලා තියෙන අධ්‍යාපනයේ තියෙන වැරදි ක්‍රමේ නිසා මේ රේකීය ක්‍රමයක් අපේක්ෂා කරනවා. කවදාවත් ප්‍රතිපදාව රේකීය නැහැ. ප්‍රතිපද බොහොම සංකීර්ණ එකක්. ඒක ත්‍රිමාන රූපයක් දිගේ වැඩ කරන්නේ අපේ අධ්‍යාපනයෙන් ඔළුව කුරුවල් කරලා තියෙනවා. හරි ඉතින් මේ කාලේ විතරක් නෙවෙයි සරුවචනංශ වැඩ ඉන්න කාලෙත් අපි මේ හිතනවා මෙතන කෙලින්ම අතෙන් යන්න පුළුවන් කියලා. එහෙම නෑ මේක හරි විචිත්‍රයි. මේ හැම වෙලාවෙදීම උපයන්න ඕන දෙයක් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒ මධ්‍යම ප්‍රතිපදාවට ඕනනම් සමතේ හරහා විපස්සනා හරහා මේක විස්තර කරන්න පුළුවන්. ඒ නිසා සමතේ වේවා විපස්සනා වේවා Taman දන්නවනම් මම එලඹ සිටි සිහියෙන් ඉන්නේ. එහෙම නැත්නම් සතිය තියෙනවා. නැත්නම් අප්‍රමාද ගතිය තියෙනවා. එනතම් මට ඕනම වෙලාවක මං ඉන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ සක්මන් කරන ඉරියව්ව හෝ අනිකුත් කුඩා අනු කුඩා ඉරියව් වල හිත පවත් ගන්න ඕනේ. ඒක තමයි මට තියෙන ගැලවුම් මාර්ගය. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට මට අතිරේක වශයෙන් ආනපානිය හම්බ වෙනවා. පිම්බීම හැකිලිම හම්බ වෙනවා. සක්මන් කරනකොට වම දකුණු වශයෙන් හම්බ වෙනවා. අනිකුත් ක්‍රියාකාරකම් වලට ඒ ස්පර්ශ ලැබෙනවා. ආනියනු සතිපවත්නවා කියලා දැනගත්තොත් මතක තියාගන්න අනිවාර්යයෙන්ම ආතුල සමත විපස්සනා වැඩෙනවා. ඒක යෝගාවචරය දත යුතුයම නැහැ. ਸਰවචාන්සේ සඳහන් කළා තියෙනවා අත්පොරොවක් වැඩ කරන වඩුවා ලංකාවේ ඇත්තට ඒක පාවිච්චි කරන අඩුයි බුරුමේ හරියට පාවිච්චි කරනවා අත්පුරුව නියනටත් පාවිච්චි කරනවා මිටියටත් පාවිච්චි කරනවා පොරොවටත් පාවිච්චි කරනවා අත්පුරුව හොඳට ගාලා ගත්තාම මයිල් කපන්න පුළුවන් ඉතින් ඒ අත්පරව පාවිච්චි කරනකොට ඒකේ පාවිච්චි කරපු ප්‍රදේශය කොච්චරද කියලා භාවිත ප්‍රදේශය කියන්න පුළුවන් කියලා තියෙනවා මිට මැදිලා තියෙන ප්‍රදේශය. ඒක හොඳට මිට මැදිලා තියෙනවා මේක හොඳට පාවිච්චි කරන අත්පරවක් කියලා කියයි. තලේ දිලිසෙන ප්‍රමාණයෙන් කියත හැකි කොච්චර දැල්ල හොඳට සියුම්ද කියලා. නමුත් සර්වචනාන්සේ අහනවා මේ වඩුවා මේ පොරවැන්න ගහන ගහන පාරක මේ මගේ අතට මේ පොරෝමිට කොච්චර ගෙවෙනවද කියලා එයා ගණන් කරන්න යන්නේ නැහැ. යාට ඒක වැඩක් නැහැ. යාට කරලා තියෙන ප්‍රවේ කෘත්‍ය සිද්ධ වෙනවා නම් කරලා කරලා අන්තිමට බලනකොට ඕන පොළොවට අතට පොරොමින්ට මැදිලා අර ගාන ගාන වෙලාවේ දිය ගලේ තෙල් ගලේ කොච්චර තලේ ගෙවෙනවද කියලා එයා දන්නේ නැහැ. අත ගහලා බලලා දැල්ල හොඳට තියෙනවනම් එයා දන්නවා මේ පොරොව තියුණු වෙලා තියෙනවා කියලා. ඉතින් බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා මේ විදියට වඩුව දන්නේ නැහැ අත ගාන වෙලාවේ ගාන ගාන වෙලාව කොච්චර ගෙවෙනවද මේ හැම කරන හැම වැඩකදීම පරෝපාචකන හැම වැඩකදීම කය වය විපස්සනා මේ Nirodhe සිද්ධ වෙනවා ඡේ වීම සිද්ධ වෙනවා වැය වීම සිද්ධ වෙනවා ඒක වඩුව ඒක නෙමෙයි බලන්නේ ඉතින් බුදුජානනාංශය අහනවා ඒ වඩුව කවදා හරි එක පාවිච්චි කරලා පාවිච්චි කරලා බොරෝදලේ සම්පූර්ණයෙන් ගෙවුනට පස්සේ ඕක කැලේටල්ල විසිකොල්ල දාන්න විශේෂඥයෙක් ඕනේද කියලා අහනවා වැඩි වුණාට පස්සේ පිළිකොනවා. ඒ තමයි මේ සතියෙන් ඉන්න හැම වෙලාවෙම එක්ක විපස්සනා පැත්තේ එක්ක සමත පැත්තේ අපි ප්‍රතිපදා විදිහට යනවා. ප්‍රතිපදා විදිහට හැම වෙලාවෙම මේ ක්ෂය වීම, කෙලස් ක්ෂය වීම, කෙලස් වැය වීම, කෙලස් නිරුද්ධ භාවයටපත් වීම වෙනවා. ඒක අපි හිතන තරම් වේගෙන් වෙන්නේත් නැහැ, අපිට ඇඟට දැනලා වෙන්නේත් නැහැ. ඉන්සම් මුලදී ගොඩාක් ශ්‍රද්ධාව අවශ්‍යයි. මුලදී ගොඩක් සමාලාට සුතුමි ඥානය අවශ්‍යයි. ඒ වගේම සතිය අඛණ්ඩව පවත්තාන. පහු වෙනකොට පහු වෙනකොට Tamanට එනවා විශ්වාසයක්. අනේ මේ බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ ගිය කවදාකවත් කිසිම කෙනෙකුට වරදින්නේ නැහැ. ධර්මයේ පිටිපස්සේ ගිය කෙනෙකුට ඒක තේරෙන්නේ නැතුනට වරදින්නේ නැහැ. සංග්‍රහත්නේ පිටිපස්සේ ගිය කෙනෙකුට වරදින්නේ නැහැ. සීලයක පිහිටියට පස්සේ කවදාකවත් වරදින්නේ නැහැ. සතිය පිහිටියට පස්සේ ඒක වරදින්නේ නැහැ කියලා ඒක Tamanට තේරෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල බොජ්ජංග මට්ටමට හිත ගියාට පස්සේ තමයි. එතකම්ම යෝගාවචරයේ අන්ධකාරය අතකගා ඉදිරියට ගමනක් යන්නේ. ඒ වෙලාවේදී යෝගාචර ගොඩාක් මෛත්‍රී අවශ්‍යයි. කරුණාව අවශ්‍යයි. පසුබිම අවශ්‍යයි. සත්පුරුෂ ජීවනය අවශ්‍යයි. සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. ඉතින් ඒවට තමයි මේ භාවනා මධ්‍යස්ථාන කියන එක හදලා තියෙන්නේ. ඔක්කොම නම් හම්බ වෙන්නේ ඒ මොකද එතෙන්ට එනකන් මේ යෝගාචර කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් අපේක්ෂාවක් නැතුව මේ ශාසන හැංගීමෙන් කටයුතු කරන්නේ මොනම ලාභයක්වත් ලැබෙන්නේ නැහැ ලාභෙ නෙවෙයි අම්ම තාත්තත් අමතක කරන්නේ අම්බකට වස්තු භෝගෙත් අමතක කරන්නේ රුචි අරුචි කරමුත් අමතක කරන්නේ ඒකල මේ නොදන්නා තැනට ඇවිල්ලා කාගෑරි තම්බලා දෙන බතක් කාලා කොහේ හරි එල්ල දෙන පැද්දරක බුදියගෙන ඉන්නකොට ඒකට දෙයියෝ බව වඳිනවයි කියනවනේ මේ කරන වැඩේට දෙයියෝ පවා වඳිනවා මොකද මේ යන්නේ සමතේද මේ විපස්සනාද කියලා දැනගන්නකොට ඒ යෝගාචරය තේින දුරට ගිහිලා. ඉතින් ඒ ටික යනකම්ම විශ්වාසය ආරම්භ කළා දෙන්න. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්චාම මෙච්චර සුඛයක් උපදිනවා කියලා කියන්නේ තාමත් අපි ඒ ගෞතම සර්වජන් වහන්සේ නිසානේ මේ අම්මා අප්පා පයි ගන්න මෙතෙන් ලයින්. මේ කරන කැපකිරීම කරන්නේ හිතනවාද අපිට මේ ලක්ෂයක් දුන්නොත් දෙද ලක්ෂයක් දුන්නොත් දඩ ගැහුවොත් මරණයි කියලා කිව්වොත් අපි මේ වැඩේ කරයි කියලා කවදාවත් කරන්නේ. සමහරවනම් මෝඩකමඩ කරයි. ඔක්කොමලා මෝඩ නැහැ. මෙන්න මේ ටික මේ සමතට විපස්සනාට යනකම් මම සති සම්පජඤ්ඤය කියන එක දන්නවා කියන එක දන්නවනම් නැත්නම් ඒක අදාහ ගන්නවනම් ඒ යෝගාවචරය නිවන් දැක්කා ඒක වෙන්නත් ඔය බොජ්ජංග මට්ටමට හිත ගිහිල්ලා එහෙම නැත්නම් අපි කියමු පළවෙනි මාර්ග ඥාන ලැබුවට පස්සේ නම් යාට තේරෙනවා අම්මෝ බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ නොසලෙන සද්ධාාවක් ඇති කරගati යුතු මේ ධර්මයේ කියන්නේ මේකයි සංඝයා කියන්නේ මේකයි සීල කියන්නේ මේකයි හැබැයි ඔය හතරම තිබ්බත් Tamange අද්දකීම් ටික නැත්තම් ගඟට ඉනි කැපුවා වගේ කිසිම ගුණයක් ඔක ඇත්තේ නැහැ ඒ නිසා භාවනා කරන එක දැනගන්න ඕනේ සතිය ඇති වෙච්ච ගමන් භාවිත කළ යුත්තේ වැඩි යුත්තේ වර්ධනය කළ යුත්ත භාවනා කළ යුත්ත තමයි සමත විපස්සනා දෙක. ඒක අනිත් පැත්තට කියන්න පුළුවන් සතිය සම්පජඤ්ඤේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම යෝගාචරය වැටෙන්නේ මේ ප්‍රතිපදාවට. ඒක සමත වශයෙන් විදර්ශනා වශයෙන් දෙකක් තියෙනවා. තමන් පටන් ගන්න තැන කෝක වුණත් මේ දෙකම ඇවිලා කොතක වගේ, චෛත්‍ය කොත වගේ ඔක්කොම එකතු වෙනවා කැනි මණ්ඩලක පරාල ටික එකතු වෙනවා වගේ. ඒක ගියාට පස්සේ නම් පාර කියන්න පුළුවන්. යන්න ඉස්සෙල්ලා අපි ලොකු ශද්ධාවක තමයි යන්න තියෙන්නේ. ඒකයි සාරිපුත්‍ර සාංශි මේ දසුත්තර වගේ සූත්‍රවල ඒක පෙන්නලා ඊට පස්සේ ආනවා මේ වගේ සමති විපස්සනා දැනගත්තට පස්සේ පරිඤ්ඤය වශයෙන් නැත්නම් විසි විසිතුරු වශයෙන් විස්තර වශයෙන් හාත්පසින් දත යුත්ත මොකද්ද කියලා එතකොට කියනවා නාමංච රූපංච නාම රූප ධර්මයන් පිළිබඳව මේ ඇතිවෙච්ච හිත සමාධි හිතින් බලනවා මිස ඉන් මෙපිට නාම රූප ධර්ම තේරුම් ගන්නවා කියන එක කරන්න අමාරුයි. නමුත් මම අද ඊට වැඩි වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි දැනටත් තැහෙන වෙලාවක් අරගෙන තියෙන ධර්ම දේශනාවට. ඒ නිසා ඊයේ එකතු කරපු ධර්ම දේශනා කාරණාවට අද මේ කරුණුත් එකතු කරගෙන අපි මේ කරගෙන යන ඊටාම සරලයි කිව්වට පුංචි කෙරුවා කියලා හිතන්න එපා. මේ එලඹ සිටීම මේ සතිය පිහිටීම ඊටාමත්ම උතුම්ම වටිනා වස්තු වශයෙන් අපි ඒකට සැදී පැහැදී කටයුතු කරනවනම් අපිට ඒකට ලැබෙන අතිරේක ලාභයක් වශයෙන් මේ සමත භාවනා විපස්සනා භාවනා වැඩිවි. ඒ නිසා උත්තම බුද්ධ කෘත්‍යයක් විදිහට මේ සතිය පිහිටවීම සතිපට්ඨානය කරපු අත්දැකීම් වලින් අහලා තියෙන දේවල් වලින් කෙරෙන අත්දැකීම් වලින් මේ ඇහෙන දේවල් වලින් තව තවත් ධෛර්යවන්තව කරගෙන යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සියලු දිනාටම බලාපොරොත්තු වෙන්නා වූ සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා